ඒ කියන දේ බයිලාවක් තියෙනවා ඔබට ලේසියට පහසුවට දැන දැන වැරදි කරනවා එහෙම වුණා නිදහසට කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා තියෙනවා දැන් බයිසෙ කියන්නේ උත්තරයි විශේෂයෙන්ම අපි අපි කියන්නේ කවුරුහට අහන්න පටන් ගත්තට පස්සේ අපිට කවදාකවත් සත්‍ය මායම් වෙන්නේ නැහැ අපි ලේජර් පහලට අපි වෘද්ධ කරනවා. මේ අර කරන් දෙන මොනවාක්වත් නැතුව මේ ආනාපාන හේතුම් කරපන්. ඒක දැනමඩ පස්සේ අනේකයි මම පරිවර්තනය කර අපතක් අදනේ මේ ඇති අර තියෙන ෆ්‍රී ඩිස්ට්‍රිබියුෂන් කියන ඉංග්‍රීසි රිලයිස් කියලා කන්ඩිෂන් එකේ පොත. ඒකේ කොටසක් මම සිංහලට දැම්මා. මේ අත්දැකීම කියලා. ඒක ලියනයි කියන ඒ සාංශයේ මේ සතරවරක භාවනා පිළිබඳ තේරවාදී වාග් කැරක්ටරිස්ටික් පොයින්ට් එක දැනගෙන ඉන්නේ. හැබැයි මතක තියාගන්න එක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක් ඕවර් ද කවුන්ටර් ගන්න යන්න බෑ. දීසින් තිබුණා කියලා ඒක කර කර ඉන්න වැඩක් වෙන්නේ නැහැ. ඉස්සලාම ආනාපාන දානකොට කැරක්ටර් එක අම්පියෙකට. මේක කාමේ දැනෙන නම් රුස්සන් නැති ගැටි. විශේෂ දැනෙන නම් ඉතින් ආසාව. නැත්නම් මොහොම දැනෙන නම් මෙහෙම. ආදිවාසීන් දැනුණාට පස්සේ සත්‍යයක් බාහන පැත්තට දාන්නත් ඒක ආයෙ පාවිච්චි කරන්න. අතේ දුරින් තියාගන්න. අනිත් මේ වෙලාවේ පුළුවන් තරම් කවුරුත් එක්ක ගන්න කෙනෙක් එක්ක ඩිස්කස් කරගන්න එක වඩා හොඳයි. මොකද හොඳට තමන් ගන්න පිළිබඳ පක්ෂයකටම ඔය. කවුන්සලින් වලට යනකොට උගල දෙන කවුරුහරි වෙන කෙනෙක් කියාගන්න. ඒකෝ මේ මිනිස්සයා අර ඒක කියන්නේ සබ් කොන්ෂස් එක සබ් කොන්ෂස් එකට කතා කරන වෙලාවදී ඉබේ සිද්ධ වෙනවා. ඒ නිසා ඔය ගැඹුරු භාවනාවට දැම්මට පස්සේ ගුරුවරයා බලාගෙන ඉන්නවා මෙයා අංග සම්පූර්ණ නැහැ. කොතනින් හරි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක මම විපස්සනා ටෙක්නික්ස් තියෙනවා. ඒක බැරිමොත් සංක ටෙක්නික් එක දානවා මයිකෙන් හරි ආයෙත් කරලා. ඉතින් මේ ආනේ මම හිතා මාත අවුරුදු තුනකට මාල අටක් අටක් හිටියා. මේ විකසනා මම යනකොටම මාත තිබුණේම සමතේ මම වැඩ අරගෙන තියෙනවා මම දන්නේ හැබැයි මගේ ලද්දා පටන් ආසාව විකසනා. ඒක නිකන් කූමය. උනන්දුවක් ඒක. ඊට පස්සේ එනවා කියනවා දැන් ඔබ අනිවාර්යයෙන්ම මේව කරන්න ඕනේ. සමතේ මෛත්‍රියාදී බහන සේරම ආයෙ මේක කියන්නේ ට්‍රැඩිෂන් එක තියෙන්නේ බලන්න. කටට වුණුනක් ගන්න ඔය ෆුල් තරෝ දෙනවා ඊට පස්සේ. භාවනා කෙරුවට පස්සේ වුණා ඒක මේ මූලධර්ම පද නෙමෙයි හෝ. එහෙම නැත්නම් මේ ආසනේ රැකෙන්න ඕන කියලා පස්සේ උගන්වනවා. මොකද මේ ප්‍රශ්නේ අනේම නෙවෙයි. යාගේ චරිතයක ප්‍රයෝජනවත් පිණිස මෛත්‍රී කරලම් පටන් ගන්නවා කියන්නේ. ඒක නිකන් විවෘත මානසිකාවක්. දැන් මම මේ නීතිගත යනකොට ඉස්ලාම් දවසේ ඉපිට නෑදුවේ නේදවත් මට දෙන්න අඬ ගන්න කියා මොකද මම අමුම අමු ගිහියා මට තේරෙන්නේ නැහැ ආමුදුනේ ගාන ගිහලා ඉන්නේ නැති ගොරකේ ඉන්න වැඩි හිටියෝ දෙන්නේ කන ගන්න කියා මේක අමාරුයි එක්කෙනෙක් අපිට පාළි ගන්නකෝ සර් අනිත් එක්කනා මේ කලින් අපොයින්ට්මන්ට් එක කරන්න යන්න බැරි වෙච්ච එක ඊට පස්සේ මම ගියාම මම මොනවාක්වත් ඥානවත් සංසි දැක්කට පස්සේ ඇති වෙච්ච ඒ සතුට එහෙම නැත්නම් නැතිනකොට මම නිකන් ඇත්තට මේ සංසික no nonsense. ඊට පස්සේ හරි අමුතු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මම ඊයේ ගුවානේ ස්වාමීන් වහන්සේ මම මේ බ්ලොක් කොලයක් ගෙනාවේ නෑ මේ සංගය ළඟට එනකොට කියලා බඳින්නේ. ඒක අපි දන්නේ නෑනේ අපි ඒක දන්නවා කියලා දන්නේ නැතුව බලන්න. ඒ වගේම උපහාසයේ උපදේශයක්වත් ඉල්ලගෙන යන්නත් නෙමෙයි මම ආරය. ගෙනෙන්නත් ආවේ නම් ගෙනියන්න මේ රක්ත විසුද්ධිසා විදර්ශනා ඥාන කියපු මිනිහාගේ කකුල් දෙකට වැඳලා යනවා මම ආවේ. මොකද මහත්තයා එහෙම කතා කරන්නේ කියලා. මම තමයි මම පොත් කියවලා තියෙනවා. මේ වගේ හරි විදියට මේක දෙවියෝ පොත දකිනකොට මට තේරුණා මාක් පින් කරලා දෙනවා කියලා. මම වහන්සේ කකුල් දෙකට වැඳලා යනවා. ඊට පස්සේ ඒක ඇහුවා. විස්තරයක් අහලා දැන් හරි හරි කොහොමද දැන් භාවනා වුනේ? මම ටිකක් ඉස්සේ කරලා ඒකට මගේ මෙච්චර විතර රැවුලවල් තිබ්බා. කොණ්ඩ මෙච්චර විතර තිබුණා. ඒ කියන්නේ මාව අඳුරන බෑ අම්මටවත් දෙලා. සුදු නිකන් බාච්චුවක් දාගෙන නිකන් දකින්නකොට සම්පූර්ණ ඔළුව කෙල්ලෙච්ච මිනිහ මොලේ කෙල්ලෙච්ච මිනිහ තමයි වෙන්නේ. ඉතින් මම හරි බයෙන් ගියේ තරම් දෝගාවට. ඊට පස්සේ එහෙමනම් මහත්තයෝ ජීවිතේ ඉතුරු කාලේ ගත කරගන්න විවේකදනක් හොයාගන්න කියලා. ඒකට මට දෙනවා තරුලත් නෙවෙයි කොණ්ඩෙත් නෙවෙයි පේන්නේ. මම කියන පොයින්ට් එක ගන්න එක. මට නිකන් ඒ කියන්නේ සම්පූර්ණ කෙලින්ම තුසිත විමානට ගිහිල්ලා ආචාර්යා වගේ නිකන් මට පුදුම සතුටක් හැදෙනවා මේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා මාව තේරුම් අරගන්න කියලා. ඒකට වීරපම් මහත්තයා මයිලන් ඉඳලා දැන් ඉතින් අපි දෙන්නගේ ගාන එක ඉවරයි. මට තිබුණේ හරිය නිකන්. කියලා නිකන් අතහැරෝ දාන්නේ කියලා. මට තේරෙන දේ හොඳ අතකට අහුණා කියන්නේ. හැබැයි යන්න ඉස්සර දෙන්නම කිව්වා ඔය දකින්න කෙනා ආම්සුත් එක්ක පොරොන්දුලා පහන වෙන්න ඇත්තයි. දෙන්න එපා කිම කෙනෙකුට පොරොන්දුවක් දෙන්න එපා ඒ කාලේ මේ පැවිදින කෙනෙකු රූඩුවක් වගේ කියන්නේ. හරිම අමාරුයි හම්බුනේ කොහෙද? ඒත් මට හිත ගියා මේ හම්බුනොත් ඒක නම් යන්නේ. අර ලව්වපෑක් කලි කෙල්ලෙකුට හිත යන්නේ. ඊට වගේ දසදහන ගුණයක යනවා මේක. මට අරකට බොහොම අඩුවෙන් කියලා දෙන්නේ. ඊයකම මට එන්න කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ එයා හුතු උගතා. අපිට කල්වා ස්වාමීන් වහන්සේ මේ සම්ප්‍රතිස් කර්මස්ථාන 40ක් කර්මස්ථාන තියෙනවා. ඒ ගහකට තුගන් කරනවා ඒවා. පාලි කියලා දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ හස්ලි කොහෙන්ද පටන් ගන්න කියලා. ඥානදාමහඳුර ඇඳට හේත් වෙලා මහත්යෝ කොතනකින් හරි පටන් අරගන්න පටන් ගත්ත දැනකින් කිසි එකකින් නරකක් කරන්නේ නැහැ. කරලා තියෙන දෙයක් කියනවනම් කියන්න හරිද වැරදිද කියලා මට කියලා දෙන්න පුළුවන්. මහත්යෝ ගොඩේ කියලා නැවතෙන්න බෑ කිව්වා. කෝකෙන් පටන් ගත්තත් නරකක් නැහැ. ඒ නිසා ඔක්කොම දැනගෙන තාම පටන් කරගෙන නැත්නම් උඹට කරන්න දෙයක් නැහැ කියන එක නොකිය. මට ගොඩේ ඉඳලා නැවතරලන්න බෑ කියලා. අතට බහින්න. ඉතින් ඒක කර්මස්ථානයකවත් අපි නරකට යොමු කරන්නේ මොකද අපි බලන්න බෑලාද මුචිලි වැලිය ප්‍රයෝජනේ කලකලා වහාම ක්‍රියාත්මක කරන පැත්තේ ප්‍රශ්න ඇහෙන්නේ. ඒකත් ඒ වගේම භාවනා කරගෙන යනකොට එකක්වත් අතාරින්නත් එපා. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ බුද්ධ ආධුත්තමන අහලා පැවතින දේවල් අහක දාන්න කඳුලක් අරගෙන. නමුත් අපිට වෙලා තියෙන සීමිත වෙලාව අපි අර අපිට කොන්ෆිඩන්ස් එකක් එනකන් අපි කාගෙන යන්න එපා ධර්මෝජාවට යනකන්. ඊට පස්සේ කොට වෙලා එනවා. අන්නේක ඇති කරලා දෙන එක තමයි අද මේ ඉතක ඒ තරම් අනිවිත ලෝකයක් තියෙන්නේ මේ කාමයටයි මේ කියන පැතිරෙදි මේ පැත්තකට හරව ගන්න ගියාම වනවනවා බෑ. ගෙනියන අතේ දුන්නට පස්සේ පුදුමාකාර විදිහට කම්පිට ඉස්සරහට කැමති තාලෙට මේ කියලා. දිග කරාට පිනන්න පුළුවන්. ඒකයි ඉස්සලා ඇක්කලා දෙන්න ඕනේ මේ චින සම්පත්තිය වටිනාකම. ඊට පස්සේ ට්‍රැක් එකට දාගත්ත පස්සේ අඹාව යන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ අහන්න මම ආනාපාන ගැන. මේ මතක ආනාපාන කරනකොට දැන් කුස්ම කුස්ම සිව් වේගෙන ඉන්නකොට අපි තවදුරටත් මෙනෙහි කිරීම දිගටම කරගෙන යා යුතුද? නැත්නම් මෙනෙහි කිරීම දැනකට නතර කරන්න ඕනද? සමහරවිට ආනාපානෙ පිටිනවා. මම සන්තෝෂ වෙන ප්‍රශ්නේ අපේ ගැන මොකද මම වැඩි ඉම්පසයිස් කරන්න යන්නේ නැහැ මේ මෙනෙහි කිරීම ගැන. ඔය පුදුමාකාර ආනිසංස කියන එක. ඒක නිසා මම මහත්යාගේ වචනේ කිය අහන්න කැමතියි. මහත්ය ප්‍රශ්නට ගන්න ඉස්සලා මෙනෙහි කරනවා කියලා මොකක්ද මට අදහස් කරන්නේ. මම පුරුදුලා දෙන්නේ නැහැ වාන්දගේ සීදී හර දෙනා ඉඳලා මේ මම වක්කට පටන් ගන්නකොට මේ පිටිය වශයෙන් මේ අනාපන අල්ලගන්න බැරි නිසා අත්වලක් විදියට මේ තුල් වෙනවා පිට වෙනවා කියලා මාස්ටි කරමු දැන්. එල්ලා සෝරි වෙනවා තුල් වෙනවා පිට වෙනවා කියලා ඒ විදිහටම යනවා හැබැයි සමහරක් වෙලාවටම තුල්ලි පිට වෙනවා කියන එක යම් වෙලාවකදී ඒකනේ ප්‍රශ්නේ. නමුත් මට ඕනේ ඇත්තට මෙනෙහි කරනවා කියන්නේ මොකක්ද කියලා. මෙනෙහි කරනවා කියන්නේ මාත්‍ය වචනේ කියනවා ඇතුළේ අපිට කියලා මෙනෙහි කරනවා. ඒත් වැඩි මම මේකට පොඩ්ඩක් හොර දානවා නම් අපිට උඟ වෙලාවකට වෙන්නේ ආනාපානෙ ඉන්න පුළුවන්. ඉන්නකොට මේ සද්ද ඇවිල්ලා නිකන් අර පාළුගේ වළම් බින්නවා වගේ ඇවිල්ලා අපිව ඇදගෙන යනවා. කුංචි වේදනාවක් ආවම ඇදගෙන යනවා. කුංචි මේ ඡන්දයකට අරගෙන යනවා වේදනාවට ඉතිරොට යනවා. ඉතින් ඒක ආනාපානිය හැම වෙලාවෙම ඇබ්බැරෙනවා, පැංගිරි යනවා, කරගන්න දෙයක් නැහැ. බොහොම සාධන පීඩනට ලක් වෙනවා. අන්න ඒලාදී අපි නැත්නම් මේ මානසිකාර්ය භාවනා වඩන්න විසින් අතදී යුත්තේ කාටද? අපි කියනවා නම් මනමේ කුමාරි කඩුව දෙන්නේ කාටද, පොකුව දෙන්නේ කාටද කියලා කතාවක් හරියන්නේ. මනමේ කුමාරි පාවා දෙන්නේ මනමේ කුමාරට. හරිම ලස්සන ශිල්ප දන්න ඒ කියන්නේ බැච් ස්ටොප් කරපු එක නිසා ලියපු දෑවැද්දනේ. කැලේමැදී යනකොට වැද්ද ඇවිල්ලා අභියෝග කරනකොට මනේ කුමාරී යත්තා පටන්ම හිතවිලා තියෙන වැද්දා. ඊට පස්සේ මනේ කුමාරයාගේ තියෙන ලීඩර් මේ අතර කතාවක් මම කියන්නේ. ඊට නිසා එයා කියනවා මම කඩුවක් කියලා වැද්ද කඩුව නැත්තම් ගේමෙට කැතයි. නිසා අපි දුවන්ද සම්පතයක්. හැබැයි කඩුව තියෙනවනම් කාගෙන් යතේ වැද්දට අහුවෙන්න බැරි වෙන්නේ කියන්නේ. ඉතින් විශ්වාසකමද ගෑණි අතර දෙනවා කියලා ආධාරණානේ අප්පා. මොකද රාන්නේ? ඉතින් මේක කතාව තියෙන්නේ දෙන්න දිනන ඇත්තටම වනේ කුමාරා දිනනවානේ. මන්නේ කුමාරය දිනනවා. දිනන පස්සේ අනේ කුමාරයා බුද්ධ ධර්ම විවර තුනක් දෙනවා ගණින් කඩුව මුගේ කුලල කපන්නද කියලා. ඉතින් කුමාරය කිසිම පැටලීමක් බලාපොරොත්තු වෙන්නේ කඩුවයි බලාපොරොත්තු වෙන්නේ. වැද්දා ඉන්නේ ඒ වෙලාවට කුමාරයාගේ අවධානය ලක්ෂ්‍ය කැඩෙනකන් ඉන්නේ. වැද්දා ඉන්නේ අට වෙලාවේ. කුමාරයා ඉන්නේ ෆුල් එකපකින් සම්පූර්ණ අර ජෝරක දාලා අකුරු දැම්මම බෙල්ලට පද කරගෙන ඉර කරගෙන ඉන්නේ කුමාරදියා පොඩ්ඩකට පිටපත්. පිටපතල කියනවා අඩුව දීපන් ඒකට බලාපොරොත්තු වෙන්න ඕනේ මිටෙන් තලෙන් අල්ලන අඩුව අත මිට අහු වෙන දෙයි කියලා. කුමාර කොකෝ වැටද? ජීව ගමනෝ මනමේ කුමාරට ආත්ම ජීවනම මේ මේ මිනිස්යාගේ මට හම්බෙන සායක මේක තමයි කියන්නේ. ඒ මොහොත ඇති වෙනවා. නැත්නම් කතරා. ගහනකොටම කුමාරට කුදු. මේක මුලදී දැන් පිළිම කොච්චර ෆයිට් කරත් පින්දු ගෑනු කෙනෙක් අත. ඒක නෙමෙයි පොයින්ට් එක. ආනාපානයයි සද්දයි ෆයිට් කරනකොට අපි කාටද කඩුව දෙන්නේ කියන්නේ. අපි කාටද පොකුව දෙන්නේ කියන්නේ. මෙනේ කරනවා කියන කියන්නේ අපි ලෑස්ති වෙලා ඉන්නවා කඩුව ආනාපානයේ අසත වෙලා ඉන්න වෙලාවේදී ෆයිට් කරනකොට සද්දයක් එක්ක හරි වේදනාවක් හරි දෙන ආනාපාන ආශ්වාසය එනකොටම යාළුවම කියන කතා කරනවා. එතකොට යාට ෆුල් සමාජගතේ හම්බ වෙනවා. පින් ඇති වෙනකොට මුල ආස්වාස එනකොට ආස්වාසිකෙනින්. ඒ වේදනාවත් හිතේ නැතුව නෙවෙයි. නමුත් අපි ප්‍රයෝගික දීමක් කරනවා. ඒකට නොමිනේට් කිරීලා කරනවා. නොමින් එකක් කරනවා. එතකොට ආනාපානේ ආස්වාසයට ගන්නේ ආස්වාසයට ඒ කියන්නේ මේ සභාවේදී මහවලා ඉන්නේ කියලා කතා කරුවා වගේ යාට ඉස්සරහට පුළුවන් ශක්තියක් එනවා. ප්‍රසාරයෙන් ප්‍රසාරසිකේ නම් කරනවා. ඔන්න ඔය දෙකේදී බුදුමාකාර විදිහට හතරම වෙලාවක මාරු වෙලාවකදී අපිට මෙනේ කිරීම මේ මනස්කාර කියන එක ඇඩ්වර්ටින් කියන එක පොඩි chance එකක් එනවා ඒක. ඉබේම යන දුන්නොත් හිතුවක්කාරී හිතවිලි ජය ගන්නවා. ආනපනේ නම කිව්වොත් එනවා. මොකද මේ ප්‍රශ්නෙට මම ගන්න මේ පසුමුව සකස් කරේ ඊට පස්සේ අපිට ආනපන පැත්තක තියලා වෙන උපමාවක් ගන්න. ඒක හොඳට ලියවිලා දුන්නා කටුකුරුන් දානන් සංකේතයේ විදසුන් ඉදසුණු උපදේශ නැහැ. මට මතක නැහැ හොඳ ෂෝක් එකක් මම නැති වෙලාවේ මීටරේ කියව බණක් ඒක. ඒක පිළිගෙන උන්වහන්සේ කියනවා අපි ගැඹුරෙන් ඇඳුවොත් එහෙම මතු පිළික සූත්‍රය කියන චක්කුන්ත පරිච්ඡ රූපේ උපදේ චක්කු විඥාන කියන ෆෝමියුලාවක් තියෙනවා. මේකෙදී රූපයක් දකිනකොට මේ යෝගාවදෙට ඉස්සලාම දකින්නකොට දකින්න එක තේරුම් ගන්න හදන හැටි. රූපයක් දකින්නකොට ඉස්සලාම හිත යන්නේ මට බාහිර තියෙන වර්ණ රූපයට තමයි. අපි ඒ බලනකොට ඒක නියම් ඒ නිසා බැලීම ආරම්භ කරන යෝගාවචරය. නැත්නම් බැලීම සතියට යට කරන් ආරම්භ කරන යෝගාවචරය මෙනෙහි කරන්නේ රූපයක් රූපයක් රූපයක් රූපයක් රූපයක් කියන්නේ. බාහිර රූප රූපේ තමයි හිත ඇහෙන්නේ තියෙන්නේ කනේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කියලා කියන්නේ රූපයක් දකින්න කියලා මෙනෙහි කරනවා. නමුත් එයාට ටිකක් කල් භාවනා කරනකොට තේරෙනවා මේ සදින්ද්‍රිය හිත එක එක තැන් වලට ගියාට ඇත්තටම හිත ඇහි ගියේනේ රූපේ නෙවෙයි. දැකීම සිද්ධ වෙන රූපේ කියන තැන නෙවෙයි මේ ඇහි ප්‍රසාදයේ කියලා. චක්කු ප්‍රසාදයේ කියලා. නමුත් ඒකෙට එන්න ගොඩක් කල් යනවා. ඒ නිසා මෙනෙහි කිරීම පළවෙනි පියවර තමයි ආරම්භණය නම කියලා මෙනෙහි කරන්නේ. රූපයක් රූපයක් කියලා. ඊට පස්සේ මෙයාට තේරෙනවා නම් ඒ රූපේ කියන තැන නෙවෙයි පෙනීම සිදු වෙන්නේ. පෙනීම සිදු වෙන්නේ මේ චක්කු මේ චක්කු ප්‍රසාදේ ප්‍රසාද රූපේ කියලා අර කියනවා ඊට පස්සේ නම් දකින්නවා දකින්නවා කියලා මෙනේ කරන්නේ කියලා. මෙනේ කිරීම එක පියවරක් ඉස්සරහට ගන්න. එතකොට ආරම්භනේ නෙවෙයි ద్వාරයට ගන්නවා හිත. නමුත් තව ටිකක් කලකට ගැඹුරු මට්ටමකට එනවා. දැකීම, ඇහිීම, ගඳ බැලීම, රස බැලීම මේ ඔක්කොම එකම හිතේ එක එක පැති වලට මාරු වෙනවා. විඥානය, චක්ක විඥාන, රූප විඥාන, ගහන විඥාන ආදී වශයෙන් කියනම අන්තිමට තියෙනවා බලනවා කියලා කියන්නේ හිත කොපිට වීම. අහනවා කියලා කියන්නේ හිත කොපිට වීම. ගන්ධ රස පහස ආස්වාද ප්‍රසවාස වෙනකොට මේ හිතම වෙස්මාරු වීමක් කියලා තේරෙනකොට ඒ පිළිබඳ රූපෙට හිත ගිහිල්ලා මත්තර ගැටියක් දැන් ගිහිල්ලා. ඇහි හිත තිබුණා, අනේ හිත තිබුණා කියන වෙනසක් නැති වුණාට පස්සේ මේ දැකීමේ වැඩ පිළිවෙල ඒ මතින් වෙනස්ක මෙහි කරගන්න බැරි වෙන මහත්යන් ප්‍රශ්න තියෙනවා. දැන් රූප ධර්ම ඊට වඩා එතකොට දැනෙනවා දැනෙනවා කියලා තමයි මෙහි කරන්නේ. ආනාපානේ කතා කරනකොට අපි ඉස්සරහාම ආස්වාද ප්‍රස්වාද ඇතුල් වෙනවා පිටු ගන්නවා එනවා කියලා මෙහි කරන මෙහි කරනවා. ওই දෙකේ යනකොට ආධුනික යෝගාවචර දකින්නේ ආස්වාදේ ගොරෝසු තැන ප්‍රස්වාදේ ගොරෝසු තැන විතරනේ. මොකද කරගෙන කරගෙන යනකොට මේ ගොරෝසු තැන්කේ එක හරිය නෙවෙයි සියුම් තැනකින් ඇවිල්ලා ගොරෝසු වෙලා එක බහලා ප්‍රසාරයේ සියුම් තැනක යන ගොරෝසු වෙලා බහලා ආහනීම කරගෙන කරගෙන යනකොට මේ ආශ්වාසයේ මුළු කයම මුලමැදක දකින්නකොට දකින්නකොට ආශ්වාස සහ ප්‍රශ්වාස දෙක අතර තියෙන වෙනස අඩු වෙන්න පටන් ගන්නවා මම කියන්නේ නැත්තේ මොකද කිව්වහම මේ ඔළුවේ දාගෙන අවුල් කරගන්නේ නමුත් ඒක තමයි ස්වභාවය අපි ඉස්සෙල්ලා ආශ්වාසයෙන් සීතල දකිනවා ප්‍රශ්වාසයෙන් උණුසුම දකිනවා කියලා නමුත් අන්තිමට යනකොට ආස්වාදයේ සංසිඳනකොට උණුසුම් පිළිතුර දෙක අතර වෙනස හදු වෙනවා. දෙක සම වෙලා දෙකේම තේජෝ ධාතුව වැටෙනවා ඒක උණුසුම් වශයෙන් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. දීප්ල වශයෙන් ප්‍රකට වෙන්නේ නැහැ. තේජෝ මට්ටමට ආවට පස්සේ ආස්වාදයත් එකයි ප්‍රසාදයත් එකයි වගේ. ඔතෙන් තමයි අපි ආනපාන නැතුවයි කියලා කියන්නේ. ආනපාන නැතිවීමක් නෙමෙයි හිත වෙන්නේ. මේවා දෙකේ වෙනස්කම් සමතල වෙලපත් වෙනවා. ආ නෙතෙන් කියන වස්තේ යෝගාචරය කරන ලෝක වුණා. ආනපාන බලනකොට දැන් නැහැ දැන් මොකද කරන්නේ? ඉගෙන නැහැ තියෙනවායි කියලා බලන්න. ඒක තමයි හැපිච්ච තැනම බලන්නේ. ඒක වෙනස තියෙනවා බලන්න යනකොට තවත් ඕක තත්තුනි වෙලා ෆ්ලැට් වුණාට පස්සේ ඇත්තටම මෙනෙහි කරන්න බැරි වෙනවා. මෙනෙහි කරන්න බෑ. මෙනෙහි කරන්න බැරි නිසා හිතට නොදැන මෙනෙහි කිරීම හැලිලා නින්දට වැටෙනවා. ඒ නිසා මම මෙනෙහි කළේ මොනවා කියලා මෙනෙහි කරලා කියලා සැක කරලා හිත ඇවිත් වෙනවා. මේ ගුරු රැල්ල කතා කරන තේරෙනව නම් මෙයාට දැන් අර මේ වෙලාවේදී වහව ප්‍රශ්නේ අහන්න නැතුව කල්පනා කරනවා නම් මෙයා එක්කෝ මෙනේ නොකර ඉඳලා වැඩ බහ තබලා නින්දට වැටෙනවා. ඒ නැත්තම් ওই ප්‍රශ්නේ හිතලා අවුල් කරගෙන ඇවිස්සෙනවා. නමුත් මැදයි පාර. ඒ නිසා කියනවා ඔබට ආශාස ප්‍රසවාස වෙනස වැටෙන තාක් ඇතිදෙනවා පිටේ. ඇතිදෙනවා පිටේ මෙනේ කරනවා. ඊට පස්සේ හොඳට Tamanට වැටෙනවා නම් මේ වෙනස අඩු වෙගෙන යන්නේ නැති. අයන බුද්ධ වෙනකට වඩා කිවුණු සත්‍යකින් බලන්නේ කියනවා. දැනකට එනවා ආස්වාද ප්‍රසාරකේ නම් දෙක එල්ල ගන්න හම් වෙන්නේ නැහැ ඒක. එල්ලන් පැත්තේ අඩු වෙලා යනවා. ඒක කියන්නේ ඇලෙන ගතිය අඩු වෙලා නේමින් නමක් අහන්න බැරි තත්ත්වයකට වෙනවා. සංඥාව ගිලිහෙන තැනකට එනවා. අන්න ඒකෙන් ආවනම් භාවනා කෙලින් ගෙන යාම සඳහා නිදි නොයන්ද දැනෙනවා දැනෙනවා කියලා මෙලි කරන්නේ. ඇතුළෙන් කොටක් දැනෙනවා පිටරෙන් කොටක් දැනෙනවා. එතකොට අර වෙනසක් இல்லන්නේ නැහැ හිතේ. යන එන්නේ එතන ඇත්තටම භාවනා ජීවිතේ ලොකු මේ තීරමාරුවක්. ලොකු තීරමාරුවක්. ඒ යෝගාවචරය ආනාපානේ නැතුණ සතිය කඩා ගන්න නැතුව ආනාපානේ නොදැනින් ගිය සමාධිය කඩා ගන්න නැතුව මේ ගොඩබිමක හිටපු මිනිස්සේ ඔටුවක අතුල තියෙන ඔටුවකට ගොඩ වෙන වෙලාවක. අතුල තියෙන ඔටුව නිතරම හෙල්ලෙනවා කියලා. ඒ හැටි ඒක පහසු නැහැ. පහකට දැකනවා උතුරට ගොඩ වෙන්න ඕන නම් මේ ගොරමාරු ළඟ තියෙන කණුවක් අල්ලගෙන කකුලක් තියලා අනිත් කකුල දැන් ඉන්නීට එහා පැත්තට මාරු වෙනවා වගේ මෙන්න මේ සීරු මාර්ගයේ සිදු වෙන්නේ ඒ සම්මත අපි කියන සම්මුති සත්‍ය කියලා එකක් තියෙනවා අත්දැකීමේ සම්මුති පැත්ත ඒක අයින් කළ මේ පරමාර්ථ පැත්තට හිත යන හැටි සත්‍ය සමාධි කඩා ගන්න යන්න පුරුදු කරනවා ගොඩනෙක් වෙන්නේ ඔතනදී අර ගෙනාවු සත්‍ය සමාධි හෙල්ලුම් කරනවා නිදිමත නිසා හෝ කුකුස නිසා ඒකට නොවි ගිය කෙනෙක් මම දැකලා නැහැ. හැම කෙනෙක්ම අහු වෙනවා. ඔය ප්‍රශ්න තියෙන මේක වෙච්චාම වෙච්ච හැටි වාර්තා කරන්න දන්නවනම් ගුරු ටකලාලයි. හැබැයි මං කියන්නේ නෑ සමහර ගුරු මේක දන්නේ නැති. ඒක වෙනම මයිටි කරන්න කියනවා. බුද්ධානුස්සති කරන්න කියනවා. කියලා අපරාධය අර මේ වෙලාවේදී ගන්න පුළුවන් අර වටිනා මේ කියන්නේ තීරමාන වේදී වෙන්න පුළුවන් ඒ ගැම්ම ඒ අත්දැකීම තමයි උදල් වෙනවා. නමුත් ඒක නෙමෙයි අදහස. ආනාපාන කරන්නේ තුනී වෙන එක ආනාපාන සෞඛ්‍ය සම්පන්න වර්ධනයක්. ඒක මේ. අරදීලක් නෙමෙයි යන්නේ එතෙන්දී මෙනෙහි කිරීම මාරු කරන්නේ. අපි සාමාන්‍ය කොල්ලේ පැවිදි කරනකොට පැවිදුණාට පස්සේ පාලිනමක් දානවා. එනකම දැන්. ඊට පස්සේ ඉස්සර මම ගියා කියනවා දැන් මම මේ නෑ බත් බත් කනවායි කියනවා දැන් කියන දාහනේ වළඳනවායි කියනවා. එකම තමයි. අද පරණ වචන කඩලා ඌ පැවිදි කරන්න නම් මේ ඔයව කතා කරන්නේ. දැන් බත් කන්නේ. දැන් ධානේ වර්ග. දැන් වදිනවා. දැන් සතපෙන්නේ. ඒක තමයි මහානකම වදින්නේ නේද? නැත්තම් ඔය කතා කරන්නේ දැන් මේ ඉන්න උගව දෙනෙකුට ඒ සංඥා ස්වාමීන් වහන්සේ මේ කොයිද කොයිද කරන්නේ? පංකල කරන්නේ. ඒක තමයි දැකලා නෑනේ සංඛ්‍යා ගණන් නැතිවම එහෙම තමයි. ඒහෙම නිකන් වට ආවද කන්න පැලෙන්න ගන්න. ඒ විවාහය දන්නේ නැත්නම් බාර ගන්නෙත් නෑ. මිනිහා කොයි කිව්වා උලාගේ දෙට ගියාම ඉතින් පුතු ඉල්ලන්න බෑනේ. ඒ මාර්ගයේ තැනකට පොඩි දැනෙන්නේ නැතිවම ඒ වැටුණු තැනම ඒක ගැන එහෙම ඇත්තට ඒක කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ ඒ අර නොදැනී ගියාම හැපිච්ච තැන අපිට කුණ්‍යක් කරගන්න පුළුවන්ද කියලා. ඇත්තට ඒකත් නොදැනිය. ඒකත් නොදැනී යනකොට කියන්නේ අපි දැන් මේ තුවාලයක් තිබුණා කියලා. දැන් මෙතන තුවාල ගන්න කියලා හැබැයි කැඩලා තියෙනවා. දැනුම් තන යාන්ත්‍රණය ඉතුරු වෙලා තියෙනවා. මෙතන තමයි හැටි අපි හිතියේ කියලා. මේකට පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒකයි ඒකට කියන්න බැරි. මුදුර භාවනා කරලා තුනී වේගෙන යනකොට මෙතන තිබුණාට හිත අන්තිමට මෙනෙහි කරන ගමන් මොළේ මැදට යනකම් යනවා. ඩිස්ලොජ් වෙනවා. ඒක ඒක හෙල්දි ඩෙවලොප්මන්ට් එකක්. ඒ නිසා හැපෙන තරම් මෙතන බලන්න ඉතින් මම කියපුවට ඇත්තටම ඒක නිකන් මේ කෙමෝ ක්ලාස් එකක් විතරයි. දුරට භාවනා කරනකොට මේ හැම මට්ටමෙන් පටන් ගන්න අත්දැකීම මැදට ස්නායු බදනේ. ස්නායු මණ්ඩලයේ මැදට යනවා. ඒ නිසා ඇත්ත එක වහගෙන ඉන්නේ. ඒක යෝගාවට අහු වෙන්නේ නැහැ. අන්තිම දානපාන වැදෙන්නේ මෙතන නෙවෙයි. මොලේ මැද වගේ තමයි. පිම්බි මැකිලේ මෙතන පටන් අරගත්තට සෝලර් ප්ලෙක්සස් වලට සෙන්ට්‍රලයිස් වෙනවා. ඉතින් අපි අර සමාධිගත වෙනකොට ඒ කායික වශයෙන්ම ගුණයක් එනවා. ඒ කියන්නේ මේ බල රේඛාව වැඩ කරන්නේ හරියට ස්පෙસિෆික් ගණිතයකට බස්සනවා. ඒක නිසා දැන දැන අපි ඒ වෙලාවේ කියන වචන පිටිතරම් ගන්න කියලා. නමුත් ඒකෙත් මේ ස්ථානේ මාරුවක් වෙනවා. ඉතින් යහපත් මේ දාන ලේබල් එකෙත් මාරුව සිද්ධ වෙන සංඥාවේ. නමුත් අර නිින්දන යාම් පිටිස මේක පදේ මාරු කරලා. දැනෙනවා දැනෙනවා කියලා මෙහෙ නැත ඉන්නවා ඉන්නවා just being. නැත්නම් feeling. කීයක දැම්මම තමයි හරි general. ඊට පස්සේ මම හිතන තා බොඩිත් දැන් මේ වගේ තව ප්‍රශ්නයක් හිතෙනවා. අපි අර ආනාපානයි කියලා ගන්නේ වායෝ පොට්ටබ්බ ධාතුනේ. ඒකට අනිකරම ධාතු රූප ලක්ෂණ. ওই සුනී වේගන වේගන යනකොට භාවනාව රූප ධර්ම වල ගෙවා දැමීමත් එක්ක ඉබේම නාම ධර්ම වලට shift එකක් උත්තර. මාරුවක් සිද්ධ වෙනවා. නාම ධර්ම කියන්නේ වේදනාව විතරයි ඉතුරු වෙන්නේ. අර රූපේ රූපණ ගතිය නැති වෙලා. ඒකත් මාරු වෙනවා. බලන ඉන්න තැන සෙන්ට්‍රල් වෙනවා. දෙකේ වෙනස නැති වෙනවා. මෙනෙහි කිරීමත් හැලෙනවා. එතෙන්දි නිකන් අර පොල්කටුවකින් ගැරඩි ඇදලා ගත්තා වගේ සම්පූර්ණ වීෂපල වෙනවා. මේ වැටෙනවා කියන එක සාධාරණයි. ඕනම කෙනෙක් නැතුව ගන්න නැතුව ගියා නම් මෙතෙන්දි වැටෙනවා. නමුත් හොඳට මෙන්න මේ ගුරුවරු කරලා කරලා කරලා හැම පැත්තෙම මේ හොඳට ස්ට්‍රීම් ලයින් කරලා තියෙනවා. උදේ ප්‍රශ්නලා තියෙන කන්නේ කන ඒක හදිසියේ රිපෝට් උනේ නැත්නම් ගුරුවරයා කියන්නේ නැහැ කිව්වොත් මේක කල්පනා කරන නිසා. ඒ කියපු දේවල් කරන්න හදනවනේ. නැචරලි අනිත් හතර බස්තරේ හතර ධරේ වැටෙනවා. වැටලා වැටලා වැටලා තේරුම් ගත්ත දවසේ තේරුම් අරගන්න මේ සංසාරේ තමයි මේ වැඩේ නම් වෙනද උනේ ආයෙනම් හිතෙන් ඒක නැති කරන්න බෑ. ඒ ඒ එතන හදිර වැඩ ගන්න හැටි අල්ලා ගත්තොත් ඒකකින් අර මුළු සංසාරයෙන් වෙන වෙනසක් ඇතන සිද්ධ වෙන්නේ. එතකන් අපි ඉන්නේ මේ සම්මුතියට යට කරලා. මෙතෙන්දි තමයි සම්මුතියේ ඉඳලා ඇත්තම පරමාර්ථයට යනවා නෙමෙයි ස්වභාව ලක්ෂණ වල සංකෘති ලක්ෂණයට. එහෙම නැත්නම් සත්‍යානුරක්ෂී මට්ටමේ ඉඳලා සත්‍යානුබෝධ මට්ටමට ප්‍රසාද සද්ධාව ඉඳලා ඕකප්පන සද්ධාවට කියන මේ ඕගනිකලි කිමිකලි අපි වෙනස් වෙන්න පටන් ගන්න දැන ඇත්තටම භාවනා මුල් බැස ගන්න තැන. ඕක හැමදාම සිද්ධ වෙන්න ඕනේ. එක දවසක් වෙලයි කියලා බෑ. හැබැයි දෙවෙනි තුන්වෙනි දවසේ රෝම් යන්නේ. ගියාම හදා ගන්න පුළුවන්. දන්නවා මේකයි උනේ කියලා. මේක තාම අල්ලගෙන බැරි නම් නැත්නම් ඉතින් තාම ඉතින් කනවා බලන්න හින්දා තමයි තියෙන්නේ. ගන්නත් වාසිය දෙන්න විදිහට දැන් මේ ආනාපාන සතියෙන් කෙලින්ම විපස්සනාවට යන එක මම පැහැදිලි කරේ. ඒක සම්බන්ධව ආනාපාන සිංහල නිමිත්ත අරගෙන සමාධිගත වීම ඒකත් මේ සම්දිස්ථානෙමයි ඔය වචන නෙවෙයි කියවෙන්නේ එතකොට. ඔය වචන නෙවෙයි කියවෙන්නේ ආනාපාන නිවිගෙන යනකොට ලයිට් ඇන් ලයිට්නස් එකෙන් පහළ වෙනවා. පරිසරයෙන් නම් පිරණැගෙන ඉන්න වෙලාවට වගේ අපි කරවලේ, සීතලේ, ලයිත්‍රේ, කටුකෝල් තියෙන කූඩල් වලින් කැලයක් අතරින් ගන්න ඉන්න වෙනවා කියලා හිතුවා. ඒ වෙනකොට එළියට තහම ටිකක් බය වෙනවා. බය වෙනවා ඊට පස්සේ ඊළ වෙල්ෙලියකට එනවා. අන්න ඒ වගේ අර කටුකෝල බිඳගෙන එළියට එනවා තේරෙනවා. හැබැයි ආස්වාද ප්‍රසආදයේ තියෙන මේ උණුසුම් සිතිල් ගැති නෙවෙයි තේරෙන්නේ. කුෂ්මතල් දෙකින දිග කොට ගැති මේ මුල මතල් කියලා මේ වායෝ කොට බලන්නේ බාහිර අරමුණම තමයි තාම ඉන්නේ. හැපෙන තැනවත් හැපෙන තැන සිද්ධ වෙන වින්දන නෙවෙයි ප්‍රකට වෙන්නේ කොට. ආරම්භනේ ප්‍රකට වෙන්නේ සම්මුතිය ප්‍රකට වෙන්නේ. උත්තේ ප්‍රකට වෙනකොට මේ පුද්ගලයා නිකන් මේ කවුරුහරි ඇවිල්ලා අපි කල්ලාගෙන හොඳ පාරක් අරගෙන යනවා වගේ හොඳට ඇඟ පහසු වෙලා එළිය වීගෙන යනවා. වෙනකොට හුඟක් වෙලාවට මේ ආලෝක නිසා හෝ සාලෝකයෙන් සාහනපණ හැරෙන්නේ. ඉදිරි කෙනේ ආලෝකම තුනට බලන්න එපා. අනිත්‍යව බලන්න එපා. ඒක තව ඕක ඕනේ නම් හොඳ ඒක. ආනාපාන දිගම යන්නේ. යන්න යන්න යන්න යන්න මේ ආලෝකය මේ ඉස්සර නිකන් නලියන එච්චර ඉස්තිහාර නැති ආලෝකයක් මතුවේ නිකන් ඉස්තිහාරයක් වගේ. ඉස්සරදී ගිහින් වල නිකන් දෙත් වයිට් එකට එනවා නිකන් හතිකොන පැතිරිච්ච එළියකට. එතනදී පරිසංවේදී කියනවා ආලෝකයේ උත්හාන නිදින්ද වැඩෙන්න ආරෙන්න ආනාපානෙත් කියන්නේ. ඒකකොට ඔය ප්‍රශ්නේ එනවා ආනාපානෙ හැම එන්නේ එන්නේ එන්නේ තුනී වෙනවා. හැබැයි ඒකකොට ආස්වාදේ ආස්වාදයක් වෙන්න පටන් ගන්නවා. Taman තේරෙන මේ හැම ආස්වාදයක් පාසම ජීවියක් පිරෙන ගතියක්. හොඳට කලබල කරන ගතියක් නෙවෙයි. මේ වෙනකොට වෙනකොට තමයි අර ආරෝපයේ පිළි වෙලා, ලහු වෙලා, විවිධ පේන ගතිය දාලා හොඳ මණ්ඩලයක් විදිහට සකස් වෙගෙන එනවා. ඒ ටිකක් හරිම ට්‍රිකි. ට්‍රිකි කියලා කියන්නේ අර පිටින් එන ඒ ආලෝක සංඥාව හිත පැහැර ගන්න හදනවා ආනාපානේ පාර දෙන්න හදනවා. අන්න එතනදී ඔය මේ පරිසම්පදාමක අටුවාව සඳහන් කරලා තියෙනවා ඉබේම හිත ආනාපානෙන් හැලිලා ආලෝකයට ගියා නම් ඒක තමයි සෞඛ්‍ය සම්පන්න දෙය. හැබැයි ආසාවෙන් යන්න දෙන්න ආනාපානේ පාර දෙන්න. කියන්නේ දෙවියන් හොඳට විලකුණු වෙලා නැට්ටෙම ගැලවිලා වැටෙන්න හරි. කඩලා ඉදවන්න යන්න. ගොඩනේ කෙතෙන්දී ඉක්මන් වෙන්න හදනවා. එන්නේ උඩට කන්නේ ඉස්සෙල්ලා ස්වභාවයෙන් යන්න ගන්න පස්සේ පුළුවන්. ක්‍රිකටියක් දෙන වඩනකොට පස්සේ අපි කරන්නේ මුළු ගහම දෙනවා නඩ දුම් ගන්න. ඒක තමයි. මේ ගෙඩියක් දෙනක වඩනකම් බලන්න කියලා. අන්නේම කෙරුවට පස්සේ පස්සේ අදිස්ථානෙ වුණත් යන්න පුළුවන්. එතෙන්දී යනකොට පැත්ත තියෙන ගොඩාක් මේ සමාධියට බර ආලෝක සංඥාව පහසුකම් එනවා. විපස්සනාදී නොවනව නෙවෙයි. විපස්සනාදී ධාතු මනසිකාරය තමයි ගෙනියන්නේ ඉස්සරහට. උණුසුම් ගති, සිසිල් ගති, කම්පන චංචල කියන ගෙන්නේ. ඒ දෙක තමයි කොතන තියෙන මේ සිග්නල් දෙක කියන සයින් බෝඩ් එක. ඒක ආමන යෝගාවචරයට කරන කෙනාට හරි අමාරුයි. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි දැන් ඉන්න ගුරුවරු දන්නේ කියලා. ඒ කියන්නේ මොකක් කමටහන් දෙන ගුරුවරු මේ වෙනස දැනගත්තේ නැත්නම් ඉතින් අර සමාජයටම දාන සමස්තන් එක්කන ඒකටම ගෙනියනවා. විපස්සනා භාවනා මැදත්තන් එක්කන ඔක්කොම විපස්සනාම ගෙනියනවා. නමුත් හොඳ වෙලේ තමයි මෙතෙන් යනකම් ඕකම ගෙනියන්නේ. ඉතින් යෝගාවචර දෙන කට උත්තරේ එන තාලෙට කියව. ගා කඩු කොම්ප්ලිකේෂන්ස් යනවා. ඉතින් අමාරුයි ඇත්තටම අපි විපස්සනා භාවනා මධ්‍යස්ථානයක් කරනවා කියලා කියන්නේ. මොකද එන ඔක්කොම විපස්සනා නෙවෙයි සමර්ථ පුළුවන්. එයාට ඉඳ කියන්නේ. ඉතින් අද ඇත්තටම මම ගුරුම ඉන්නකම් වෙනිසන් වල එදා ඉඳලා හැමදාම සමථ විදර්ශනා දෙකටම බාර ගන්නවා. ඉතින් මයිත් එක වැඩ කරපු ජර්මන් ආහුල කෙනෙකුට කිව්වට පස්සේ මේ ඥානකාන්ත සාධක පොතේ ලියනවා සමත විදර්ශනා කර්මස්ථාන කරනවා. ඊමට කියනවා මේ ජීවිතේ ඉස්සලාම ලැබුවේ එකම මධ්‍යස්ථාන දෙකම ගන්නවා කියන. දෙකොල්ල ගහගන්න එක තමයි ලෞකික පුරාණ කියන්නේ. සමත කරන කටේ විපස්සනාට බයින විපස්සනා කරන කටේ සමත කරපයි. දෙකෙන්ම වෙන්නේ බුදුහාමුදුරන්ට බලනවා. බුදුහාමුදුරන්ගේ දෙකටම එක කියන්නේ උන්වහන්සේට කොහොමද ලැබෙන්නේ මේ ලේබල් එක නෙවෙයි. ගෙනියන්නේ ඒක තමයි හරීම දැන් සාරිපුත්‍ර සෝනන්සලා අනුව ගන්න බැරි වුණානේ මා 10ක් අමතන් දීලවත් ගෝල ආදුතුන් කියන කොච්චර මේ තාසනේ අමරවලි කියලා කියන්නේ ඒකට ගන්න නෑ මට තේරෙනවා කියලා කමටහන් මොකක් මාරු කරා හරි කමටහන් මාර්ගවලින් නැති වෙලා යෝගාවචරයට පුළුවන් ද ඩිසයිඩ් කරන්න ආතකද ගන්න සුත්‍රයේ තියෙනවා නම් පුළුවන් සුත්‍රමය ඥානෙ තියෙනවා නම් ඒකට හොඳ දර්ශනයක් තමයි ඔය practical insight meditation ද මට මම කරන BPS එක ඔය power of mindfulness වගේම පොතක් ගහුවා. ඒක ඒකකොට මහසීන් සායඩෝ මුද්‍රණය නොකරන්න තීන්දුව කළා තිබුණේ. මොකද ඒ ගුරුවරයාගේ අත්පොත. ඊපස්සේ අපේ හොඳ වෙලාතු ඥානෝනේ කාමතු කියන භාවනා කරලා පෙන්නවා ජර්මන් වුණාට මම ශ්‍රද්ධාවෙන් මට කරන්න පුළුවන් කියලා මානසික ක්‍රමයක සුවචකීකර ගෝලෙක් බවට පත් වෙනවා. පත් වෙලා බීපීඑස් එක ඇති කරුවට පස්සේ ඒ ශාන්ති මහදේශාලයට කිව්වා ස්වාමීන් වහන්සේ මට මේක මුද්‍රණය කරන්න දෙන්නේ කියලා. දැස්කම මේක අපි සම්මත කරලා දෙන්නේ මේවා කියුවොත් මිනිස්සු කරනවා මෙව්වයි කරනවා. ඉතින් බලපන්න එපයි කියලා. ඥානවල කාමෝක අපි මේක බුරුවන් සංහේ වැරද්ද ඒක කපලා දාන ගෙරේ වෙනස් කරන්නත් බෑ. මේ රචනය වෙනස් කරන්නත් බෑ. ඊට පස්සේ කොහොම හරි මහසී සයරෝ අනුමත කරලා තියෙනවා. අනුමත කරලා ප්‍රිපේස් එකක් දීලා තියෙනවා. මේක ඇත්තටම අපි නොදෙන්න හිතන්නේ මොකද ඇත්තටම මේ මිනිස්සු මේ මේ ප්‍රීකන්ඩිෂන් කරගන්න. ඊට පස්සේ මේවා කල්පනා කරනවා. නමුත් උකට සංඥ විපංච සංඥ වගේ බුද්ධිල ලෝකේ නැත්තේ නේද? එහෙම කෙනෙකුට මේ පණිවිඩයේ ගුරුවරයෙක් නැතුව කරීමට හොන්තම අත්තරක් වෙනවා. ඉතින් එහෙම කොට ඉන්නවා කියන chance එකක් මම හිතෙන් ඇති කරගෙන මම අනුමැතිය දෙනවා කියලා ඒ රචනෙ දීලා තියෙනවා. ඊට පස්සේ තාමත් ඒ විපි පුංචි කොටක් අන්තිමේ මහසීකාට ලියු පාළියේ හේනම තියෙනවා. ඉංග්‍රීසි අකුරෙන් මුල්තිකේ මහසීකාටගේ ඒක සිංහලිට දාලා ඥානපෝනික හම්බු ඉදිරිපත් කරා. ඒකෙදී මම ඇත්තට ඒක පොත කියුවා. මට වැටුනේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් තමයි ඉස්සල්ලාම මම දැනගත්තේ ඒ පොතේ මේ උද්‍යප්පේ ඥානය කියන එක විස්තර කරගෙන උරේට උදේට ඉඳලා කියනවා. ඇන්දාට පහින් ඔච්චර උද්‍යප්පේ කියන්නේ මොකක්ද මොකක්වත් නැහැ. මොකද වෙන මොකක්වත් මහා භූතයක් නැහැ. එනවා යනවා. ඒකට මට තේරුණා කොහොම අපි හිතාන දෙනවා මේ ලෝකේ නැති දේවල් කියලා. බලනකොට කියනවා කියලා කුංචි කුංචි ඉන්සයිට් ආවම කියන්නේ. නමුත් මේ මානසික ඒකී කොහේ ගුරුම කිහිල්ල කියනකොට තමයි තිබුණේ. ඒ වගේ පොත්වල මේක සූත්‍රයේ වශයෙන් දීලා තියෙනවා. හැබැයි ඒකේ අර පැටලව ගන්න නැතුව නැත්නම් ඒ කියන්නේ ඇසියුම් කරන්න යන්න නැතුව කියව ගන්නවා නම් එහෙනම් පොත් දෙක තුනක්ම තියෙනවා දැන්. ඒක ඇත්තට මේ මේ යුගයේ මහ පුදුමාකාර වාසනාවන්ත යුගයක්. ඒ කියන්නේ හැම පැත්තෙම මේක නැගිටිනවා. මේ කවදාකවත් මතකයි ඕවර් එස්ටිමේට් කරන්නේ. එතෙන්දි තමයි යන්නේ. අවතාවම වෙලාවම අන්ඩෙස්ටිමේට් කරන්නේ. නෑ නෑ නෑ තව නෑ තව කරන්නේ. මොකද අන්ඩෙස්ටිමේට් කියලා භාගයක් වෙන්නේ. තවදා try කරනවා try දෙක හොඳට පොලිෂන් අප වෙලා ඉන්නවා. ඕවර් එස්ටිමේට් කරපු ගමන් ගුරුවරයාකට යාළුවෙකුට අක්කත් මොන්නම තාලෙකින්වත් බේරෙන්නේ. හරියම අර කරන්නේ. ඉතින් ඒ වෙලේ පොත් ලියන්නේ ඇත්තට මේ මම පරිවර්තන කරලා පිටු 1000ක විතර පොතක්. ඒ පොත ලියන ඉතිහාසය ලියනකොට ඊටත් වැඩි විශේෂ එකක් ආවා. يعني බුදුම වෙන්න බැරි වැඩක් ඒක. යෝය මහජීවිතාගේ භාවනා ක්‍රම ඉගෙන ගත්ත ඉස්සර හිතේ වේදුවන්සය අඩු කියලා කිසිම කෙනෙකුට උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කරන්නේ. නමුත් රටම දන්නවලු මේ සංස්කාර ට්‍රැඩිෂන් එක තියෙනවා කියලා. කිසිම දෙයකට එන්නේ නැහැ, සබාවට එන්නේ නැහැ ඉන්නවා. පස්සේ මන්දේ වල තිබිලා තියෙනවා ප්‍රසිද්ධ මේ සීමා සමිතිය. සීමා සමිතිය ගැන හොඳටම පියෝ සුද්ධ ආමතුරු ටික ප්‍රයිවට් ගිහිලා කලෙක්ට් කරනවා. සීමා බැලගන්න. මේරුම ශාස්ත්‍රයේ ඉන්නේ කියලා තියෙනවා. ඉතින් ඒක සාසනය කටයුතු කරන නිසා මාංශ වැළලා තියෙනවා. වැළලා ගියාට පස්සේ සීමා මේ වගේ පොල් එකේ ඉතින් ඒක ස්ටඩිස් කරගෙන ඒක ඉවර වෙලා ඉතින් හොඳම හම්බෙච්ච අය කවුත් ඔක්කොම කියලා තියෙනවා මේක කර්මමිත රූපය සත්‍යහනා කරන වෙනුවට අපි බණක් කියමු කියලා. ඒක නිසා කවුරු හරි පිළිසර ගැලපෙන ගැඹුරු බණක් කියනකොට ඔක්කොම කිව්වලු වේදුමක් ඇතුලේ ඉන්නේ නැහැ. අද ආපු නිසා කොහොමද විනාඩි 5ක් කියලා දෙනවා සංග පන්තියක් කියන්නේ. අද මේ සල් විනාඩි 55ක් කොහොමද බණ කියලා. ඒ බණේදී අනාගාමී මාර්ගය දක්වා සම්පූර්ණ පෙත්ත කපලා දීලා ඔක්කොමලා නිකන් මත් වෙලා අහගෙන හිටියලු කිසිම කෙනෙක් රෙකෝඩ් කරගෙනත් නැහැ එදා තිබිලක් නැහැ. දැන් 40 ගන්න ඕනේ. ඒ ලේකන් හම්බුනට තේරෙනවලු මේ තරම් කලාතුරකින් වෙන දෙයක් මේ සංසේ කතාවේ මොකක්වත් නැහැ ඕව ලස්සන පේනවා දැක්ක සිද්ධි වෙච්ච සිද්ධි කියන්නේ දැන් අර සංසේ අදලායි සංකේතික වැඩි මේ බොහොම අර බහන්නේ ස්වාමීන් වහන්සේ අපිට උනේ මේක කිසිසේත් නැහැ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා මම කිසි කෙනෙක් තොරතුරු නැහැ අනේ ස්වාමීන් වහන්සේ අපිට අවසර ලැබෙන්නයි ඒ ඇහිච්ච ටික අපි ලියනවා ඇහිච්ච ටික ලියලා පළ කරන්න කියලා ඒක පොඩි සුන්දරයි පරිස්සම් වෙන්නේ. ඔය ලියපු ගමන් ඔක වාදෙට තුඩු දෙනවා. මිනිස්සු පටලවා ගන්නවා. මම ඒක හිතලා මැරලා ගියාම මම ඉන්නකන් නම් ඔයගොල්ලෝ මොනව හවුවත් මම මේ අදහස් කිව්වේ මේකයි කියලා කීයයි. ඕක අනිත් පොත් වලට ගැලපෙන්නේ ආනන්දමණන් කියලාදෝසේ මිනිස්සු විශාල විලෝපනයක් කරන නිසා එලි කරනවා කියන එක ලේසි නෑ. මයි මයි කරනවා කියන එක වෙනම දෙයක් කියලා සම්පූර්ණ වහලා දානවා. හරි ධර්මයට පස්සේ ඉතින් මේ මේ අවස්ථාව පැන. ඊට පස්සේ මහසී ගාඩෝ මේ මේ වේගුවල ඉඳලා මේ සාධකාර භාවනා කරන්න ආවා. දවස් 45 විතර ඇල්ලුවා. يعني ක්‍රමයේ අල්ලගත්ත කොහොමද? කියන්නේ පොඩි දෙයයි අල්ලගන්න තියෙන්නේ. ඒක අල්ලගත්තට පස්සේ ඊට පස්සේ ඒ ගානට ගිහිල්ලා මේ මහසී ස්ථානේ භාවනාව කරනකොට පොඩි පිටසක් කරලා ඉතන 20ක් විතර දුන්නාම යහමතොට තියෙනලු හරියටම අල්ලගන්න කියලා. එන එන කට්ටිය මේක අල්ලගන්න කියලා. ඊට පස්සේ උණු මේ පරපක්ෂයක් තිබුණා 2500 දී ලංකාවේ බුරුම රටේ බෞද්ධ රජ කෙනෙක් පහළ වෙනවා කියලා අර කීයද මගිය කොයියෙන් සිට දියදෙන දියදෙන සුමාරේ කතාව තිබිලා තියෙනවා. ඌණු කරපු දේ මමයි තමයි දියදෙන කියලා මුළු රටම අතහැරලා දාලා කබායේ පන්තල හදලා සංගායනාවක් කරා. අද බෑයින් රට අර්ථ කියලා කරනවා. ඒකට අපි බෞද්ධයන් හරි වැඩක් කියන්නේ. අන්නේක කරනකොට හොයනකොට හොයනකොට තේරුම් අරගත්තා මේ වැඩේ කරන්න පුළුවන් මනස මහදී සැඩුව තමයි. ඊට පස්සේ මහදී සැඩුව දුන්නේ. මොකද කියනවා මහා පුච්චක බාටපත් කළා පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තනක් හදලා. තනක් හදලා දුන්නාට පස්සේ මේ ආමුගන්න බණ කියනවා කියනවා කියනවා කියන ඉවරයක් නැවත රැඟුම් වලින් ගන්න හොඳට වැඩ ගන්නවා දැන්. ඊට පස්සේ තමයි මේ සංදේ කියලා තියෙන්නේ. ඒ සංදේ කියලා තියෙනවා ක්‍රමය මේකයි කියලා. ඒක ලියලා 40 ගන්නකොට ඇත්තටම කියනවා නම් ඒ මුල් පොතේ පිළිලා කියන කතාවක් නෑ කෙලින්ම ආනාපානය. මම ඒක ඔක්කොම පරිවර්තන කරා මේ ඉඳ කිච්ච තමයි ඉවර කරේ. ඊට පස්සේ අටවෙනි සංස්කරණයට යනකොට පිළිබිම ඇකිලිම ෆුට් නෝට් එකක් දාලා තියෙනවා. දැන් මානවයන් කරන්නම දෙන්නේ. මේ ඇකිලිම කරන්න ඕන කියලා ලොකු වෙනසක් වෙලා. මේකට හේතුව ලංකාවෙන් ගැහුවා. හරියට චෝදනා කරලා ලංකාවෙන් කිව්වා මේකට ආනාපානය කියන්නේ දෙපා. ආනාපානය බුදුහාමුදුරුවෝ ඉතර කරලා දෙනවා ආනාපානය මෙතන කරන්නේ මෙතන කරනවා ඕක කුණහරු භාවනා, බඩ පිම්බෙන භාවනා කිය බෑ. ඒක තමයි පිම්බෙන හැකිලිම ස්ට්‍රෙස් එක. ඒකෙදි තේ ගන්නත් පැහැදිලිම කියලා කියනවා එලි කරන එක, ලියන එක හරිම ඩබල් එජ්ඩ්. ඕන පැත්තකට වැරදින්න පුළුවන්. ඉතින් අර භාවනා කරන දෙයක්ගේ කතා කරන දෙයක් නෑ. ඒගොල්ලෝ ප්‍රායෝගිකව නෑනේ මේ මතවාද ගන්න නෙවෙයිනේ. මතපැත්ත ගන්න. නමුත් ලියන්න යනවා නම් ලෝකේ පවතින ක්‍රමයට ව්‍යාකරණ අනුකූලව හරියට යන්න ඕනේ. එතකොට ගොඩාක් අර කොම් කපන්න වෙනවා. එතකොට අර තියෙන ඕජා කොටස් නැති වෙනවා. ඒ නිසා මේ පොත් කියවනකොට දැන් පොත් දෙක තුනක් ඔයගේ මේ රෙවොලූෂන්ගේ පොත් දෙක තුනක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක කියවනකොට ගුරුවරයෙක් නැති අඩපාඩුව කොම්පන්සේට් කරද හැකියි. හැබැයි ඒ වගේම හානියක් සිද්ධ වෙනවා. කොමර්ෂලයිස් කරන්න හදගත්තේ මේ වගේ වලා ටියුෂන් පාටි ගන්න. ඒකට කරන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ නැති වුණාට පස්සේ අපිට මේ මම ලේසියෙන් මැරෙන්නේ නෑ නෑ නෑ දැන් ඔබ වහන්සේ මේ ගමන ගියාට පස්සේ ආයෙ අපට අවුරුද්දක විතර දකින්න වෙන්නේ ඒ අතරතුරේ අපි මේ ලබාගත්තු ටික ඉදිරියට ගෙනියන්න අපි කොයි විදිහට ඕපන් එක වෙන්න කිසිම වෙලාවක අතාරින්න එපා අහිපයි කියලා හැම වෙලාවෙම බලන්න තමන් ඉන්න වැඩිට හැමදාම සීලේ පොඩ පොඩ හරි ගන්න බෑ. වගේ සමාධිය විපස්සනාදී කැටයි කියලා කිව්වට සමාධිය නැතුව මේ ඉල්ල මොකක් කරන්නේ. හැම වෙලාවෙම සමාධියට අදාළ සප්පාය කරුණු දෙන්නේ. හැබැයි සමාධිය නිස්සාවට ගන්න එපා. ඉතින් ඒක සමාධියේදී විපස්සනා වැඩි කරන ගන්නේ හැබැයි එකම දේ පිළිද සමගි වෙන්න. ඒ පිළිද එකයි සමගි වෙනකොට බුදුහාමුදුරු පහල. පිළිද එකේ කකටයන් ගත්තද බුදුහාමුදුරු ඒක කරන්නේ. පාර්ලි ජීවන කරකයි. අම්නතර මෙල්බන් වල ෆෝන් එකකින් බණ දේශනා කරන සෙන්සර් කියන්නේ විදිහට. ඔය සෙන්සර් අපි හැම සෙන්සර්ම මෙල්බන් වලට සම්බන්ධ වෙන බය කරනවා. ඒක මෙයාගේ තාක්ෂණ සාකච්ඡා යනවා. මේ වගේ අපිට ඒක ඒ කරනවා නම් ඒකට අර මෙව කොන්ෆරන්ස් කෝල්ස් ගන්නවා. ඒ මෙල්බර්න් වලදී මෙහෙට කෝල් කරදරේ. මේකල මෙහෙන් එහෙට කනෙක් කරනවා නම් අපිට පහසුකම් තියෙනවා. අපිට උලන්නේ එහෙ වන් වේ මිනිත් එක තැනකට කනෙක් කරදරේ. ඉතින් මෙහෙන් පුළුවන් කොන්ෆරන්ස් කරන්න. අපි වෙනම ස්කයිප් කරන්න තාම බෑ මම මිහාර පස්සේ වෙස්ට් වෙනෝනේ try කරා. මෙහෙන්ද එකක් එහෙට ස්කයිප් කරා. ස්කයිප් කරලා මීට් කරන්නේ නැහැ. මට ඒක කොළඹට එනවා. කොහේ මේ ටෙලිෆෝන් එකේ වැඩි මේ මේ ටික විතර කරලා අපේ හැම සෙන්සුරාදම හතහමාරට පටන් ගත්තා 9 වෙනකන් සාකච්ඡා කරනවා. ඒකෝට මෙල්බන් වල හරියට 12යි. එදා ඒගොල්ලෝ සිල් ගන්න දවසේ. අද දවසක් කරගත්තා. ඒගොල්ලෝ සිල් ගත්ත ගමන් 12ට ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරනවා. මෙහි එන්නේ 11 මාට විතර වගේ. මේක මෙන්න එකම වෙලාව. මේ මෙන්න එකම වෙලාව. ඒක ඒක මේ අර අර මේ මෙව්වා කියනකොට අර ඩේ ටයිම් මෙව්වකට යනකොට එකම ආර වෙනවා. නැත්නම් එක වෙනවා නැත්නම් 12 වෙනවා. ඉතින් ඒකෙන් කරන්නේ නැත්නම් මොකක් කළා කරන්නේ මේ කට්ටියකෙත් මෙහෙ කියනම කැන්දර කට්ටිය ඉල්ලලා තියෙනවා හැම බණක්ම මේ වෙබ් එකට දානවා. ඕන කෙනෙකුට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක ගොඩක් වලට බණවල තමයි ස්ටෙප් කරන ධර්ම සාකච්ඡා කරන යන්නේ මොකද ඒකේ ඒ ස්ථානට කලබල වෙන්නේ යන්නේ සමහර ධර්ම සාකච්ඡා තියෙනවා ඒ වගේ මේ කොහොම හරි මම නම් දැක්කේ ඇත්තටම අපේ ධර්ම කාරණාවල අඩුවක් නැහැ. ඇත්තටම වාක් බහුසුතා කිරිස් වාක් කරන තියෙන. ඒක කියන අඩුවක් නැහැ. මතට වැඩ කරන කට්ටිය අතර ඉන්ටිග්‍රිටි එකක් ඔක්කොම එකතු වෙනවනම් ඒක ඒ ඒක hm, මොනම විදියකින්වත් කොම්පෙන්සේට් කරන්න බෑ රිප්ලේස් කරන්න බෑ. ඒ ගියකන තම තමන් ගැට අතුවදාන කන්න පටන් අරගත්තොත් දුවන්න පටන් ගත්තොත් මොන කරන්නද කියන වයින් සමාජය හැටි. නමුත් පුළුවන් තරම් සමග්ගානන් තපෝසුකෝ කියලා සමගි තපස් කක්කි නැත්තම් ඒ සමගිය අනිකටනේ සමගිය වගේ නේ ඒක ටිකක් මහන්සි වුණාට පාඩු නෑ. මොකද ලොකු සාසන කෙලින්ම සම්බන්ධ වෙන වැඩක්. අපිට කෙනෙක් මෙතනත් මේ group එකක් හැදියට අපි එකතු වෙලා විතරම සතියකට වරක් හෝ සති දෙකකට වරක් හෝ භාවනා කරන සුසුයි කියන සුසුයි. හැත්තෙම සුසුයි මොකද මේ පිළිදෙක ධර්ම ධර්ම ධර්මයේ අඩුවක් වෙන්නේ නෑ. හැබැයි රෙගියුලර් එක සතත අභ්‍යාස කියන්නේ අනිවාර්යයෙන්ම ඉවිස ගන්න ඕනේ මම දවසවල මෙච්චර වෙලාවක් දාන්න. නැත්නම් අපේ ගෲප් එක මෙච්චර සමානක සැරයක් දවසක් පැයක්. කියලා මොකද නැති ඒක කන්සිස්ටන්සි එකට යනවනම් උදේම දෙයියන්වත් ඉන්න බෑ. මොන කෙනෙකුටවත් බෑ මේකට සාහය නොකර ඉන්න බැරුව යනවා. මොකද මේක නිසා අර සිද්ධ වෙනවා වගේ කැරක් කැරක් කැරක් කර කියනවා නෑ හැම දවසම හම් වෙනකොට ආපු ඒක කියලා ඉවරයි. අපි චතුරාර්ය සත්‍ය අහලා තියෙනවා දුක දුක ඇතිවීමට හේතු දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියලා. ඉතින් දුක නැති කරපු මාර්ගය අනුගමනය කළොත් තමයි නැති කිරීම වෙන්නේ. එහෙම ගිහිල්ලා 1 2 3 4 කිව්වට 1 2 4 3 අනුපිළිවෙල. ඒ කියන්නේ යමක් කිව්වොත් හරියට පොයින්ට් එකක්. හරියට පොයින්ට් එකක් කියලා කියන හොඳ දෙයක් කියනවා බුද්ධහම ලීනි වැඩක් කියලා. ලීනිය තියෙන බුද්ධහම ලීනි අර රෙසිප්‍රොකල්. බුදුජානකගේ ධර්මය හැම වෙලාවෙම ඉදිරිපත් කරන්නේ පටිච්චසමුප්පාදේ තමයි ඉදප්පච්චේ ධාරයන්. ඒක නිසා හැම වෙලාවෙදීම තමන් භාවනා නිවන් දැක්කට පස්සේ තමයි තමන්ට කියන්න පුළුවන් ඉන්නේ මං අවවාද හරියට මොකක්ද කියලා. කිරිස්ල අපි භාවනා කරන මාර්ගයේ අනිවාර්යම ලෞකිකයි. ඒක පොට්ට අහම්බෙන් තමයි වෙලා තියෙන්නේ. නිවන් දැකවදාස කියන්නේ අන්න මේක හරිය. නමුත් ඒක අනිත් එක්කනට වැඩක් නැහැ. ඒක වැඩක්. එයා දැනගන්නවා එයාට කියනවා මම කියෝ පොට්ට ගන්න කියලා. අඩු නැහැ. කරගෙන කරන බලන්නේ ඔබ නිවන් දැක්කට පස්සේ තමයි මේ මාර්ගය මොකක්ද කියලා අපිට කියන්නේ. අපි හිතන මාර්ගය දැනගෙන නිවන් යන්නේ කියලා. ඒක තමයි අපිට මේ අධ්‍යාපන ක්‍රමයේ කරලා තියෙන පිස්සුව මේ ලෝකේ. අපිට තියෙන linear relationship එක අපේ මොලේ සම්පූර්ණ rationalize කරලා අපේ මොලේ සම්පූර්ණයෙන්ම නිපකපඤ්ඤාවට යට කරලා තියෙනවා. නමුත් අර අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිඋත්පන්න ප්‍රඥාව අරක වැඩෙන්න වැඩෙන්න යනවා. ඒ නිසා මේ නිරෝධ සත්‍යයට පස්සේ මාර්ග සත්‍ය ඉදපස්සේ දුක්ඛ සත්‍යයට පස්සේ දුකට හේතු ඉදපත් කරනකොට උදාන්ත හිත එකක් ගහලා තියෙනවා ඔය ලෝකේ තියෙන අධ්‍යාපන ක්‍රම වලින් මගේ ක්‍රමය අල්ලන්න බෑ. හැබැයි එකක් කරලා හැකි ලෝක අධ්‍යාපනය වැඩෙන්න වැඩෙන්න මේක ඇට යනවා. අපේ ලීනියර් රිලේෂන්ෂිප් එක කියන්නේ 1 2 3 4 ක්‍රමයේ දකිනකොට අනිවාර්යයෙන්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ පට වෙනවා. ඒක නිකන් গুপ্ত දෙයක් වඩපත් වෙනවා. ඒක ඉරෂනල් බවටපත් වෙනවා. ඒක නිකන් මේ අධිරාජ්‍යවාදී ක්‍රමයක් වෙනවා. හරි ගියාට පස්සේ මාර්ගය දැනගත්ත පස්සේ මොකටද කියන්නේ? ඒ නිසා හරි මේ අර මට මතක නම් ඔය එහිදී අපි කතා කරා ඒ යූත් ප්‍රෝග්‍රෑම් එකේදී අපිට තියෙන ජෙනටිකලි අපිට නොලෙජ් එකක් කියලා එකක් තියෙනවා. අනිත් රෂනල් අපි ඇක්වයර් කරන නොලෙජ් එකක් තියෙනවා. ওই දෙක තමයි අපි සාමාන්‍ය ලෝකේ දන්නේ 100 100 හැදෙන්නේ ඕකෙන් කියලා. නමුත් බුදුජානනාථේ දේශනාවල අතරමැද විපස්සනා පඤ්ඤා කියලා එකක් තියෙනවා. ඒක ওই දෙකටම වැඩිය සම්පූර්ණ ඇත්ත වශයෙන්ම වෙන සූත්‍රවල වෙනවා. විපස්සනා පඤ්ඤා වගේ දෙයක් නැත්නම් කවදාකවත් භ්‍රමචර්යයක් ජස්ටිෆයි කරන්න බෑ කියලා. අනිත් දෙකෙන් කවදාකවත් පර්සනාලිටි එක වෙනස් වෙන්නේ නැහැ. අනිත් දෙකෙන් අර පර්සනාලිටි එක තහවුරු කරන එකම තමයි. භ්‍රමචර්යයක් නැහැ. විපස්සනා ප්‍රඥාව තමයි ඒක කඩලා අරක තියාගෙන ඒක හානි කරන්නේ නැතුව ඒක මේ රෙවොලූෂන් දෙක ශ්‍රේෂකම් කරලා අලුතෙන්ම දොරක් කරලා දෙන්නනවා ගැන මමයා හැමදාම රසන කයි දෙක හැමදාම රසන රසනල් පාරෙන් ගාලා උවිණ ගන්නවා රසනල් එකෙන් තමයි රසනල් තින්කින් නැත්තම් ඒ තර්ක ඥාණයෙන්මයි ධක්කයි දික්කේ එන්නේ ඒක වැය ධක්කයි දික්කෙන් ගාලා කරා ඒකට ගහන්න තියෙන අනිත් පැත්ත අපිට දක්නල් දාලා ලකුණට කපන්න ඒකමයි කරන්න දෙන්නේ. ඔය අපි ටිකටම විපස්සනා කියන්නේ අපි ලක්ෂම මේ මොකද්ද එක්ස් මේ ඒක ඇඩ්වෙන්චර් එකක්. අපේ ජීවිතයයි අපේ ආත්මයයි එක්ක අපි දෙල්ලම් කරනවා. වරදුන්නා කමන්නේ. වැරදිච්චා. ඇත්තටම වැරදෙනවා කියලා කියන්නේ සංකාය දිත්තේ කරනවා කියන්නේ. ඒ කියෙද්දි කිසිකට යන්න ඕනේ. ඒ නිසා හරි අමාරුයි මේ ධර්ක ඥාණයෙන් බලන්න ඇයි මාර්ග සත්‍යය නිරෝධ සත්‍යය පෙන්නලා පස්සේ මාර්ග සත්‍යය පෙන්වන්නේ කියලා. දුක්ඛ සත්‍ය පෙන්නලා ඒ දුකට හේතුව වෙන්නේ කියලා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ කවදා හෝ Taman නිර්වාණය අවබෝධ කරන තාක්කල් මාර්ගය මේකයි කියලා ඉතිරතාවයක් නැහැ. යව නිවාත කරලා පස්සේ තමයි දන්නේ දැනුයි ලෝකෝත්තර මාර්ගය දන්නේ. ඒක නිසා මේ ඇස්සත්තන්ට ඇස්සත්තුයි නැත්තුයි දෙකම පේනවා. ඇස් නැති මනුස්සයාට ඇස් කියන මිනිහා පේන්නේ නැහැ. ඉතින් ඒකට ඒකට කරන්න දෙයක් නැහැ. ධම්මචක්ෂුසේ පහළ වුණාට පස්සේ මේ අනිකුත් ඥාන තියෙන ඇත්තෝ දිහා බලනකොට පේන තියෙන ඒ ඇත්තෝ මේ කෑහෙන් බලනකට. ඒක හැර කවදා ඩෙටෙක්ට් වෙන්නේ නැහැ. ඒකයි කොහොමද පේනකොට පේන්නේ ෆ්ලැට්. ඒක නවකේකට මාර්ගේ ගියහම තමයි මෙතන ෆයිනල් ඔබ්ජෙක්ටිව් එක පොයින්ට් එක එන්නේ කියන අදහස නේද අපිට ගන්න තියෙන්නේ end will justify the means ඒ නිසා අපි මේ හිතන හිතවිලි නරක නෑ. සම්මත ලෝකේට හරි. මොකද මොන්ඩිසෝරි. ඒක නැතුව පළවෙනි පන්තිරේ යන්න බෑ. හැබැයි පළවෙනි පන්තිරේ ගියාට පස්සේ දැනගන්න ඕනේ ඒ අර කටුවේ දැන් කියන කාලේ කතා දැන් බෑ. ඒ ස්වාමීන් දැන් ඔය සෝවාන් තත්ත්වයට ආවම ඒ නාය කේක් කම්බලින් වගේ විදිහට ඉන්න පුළුවන්. සෝවාන් ඇවදි සෝවාන් වුණාම ඒගොල්ලෝ දන්නවා මම සෝවාන් තත්ත්වයට ආවා කියලා. ධර්ම ශාස්ත්‍රය ගැන මට මට පිස්සු කියලා හොඳටම තේරෙනවා. ඉන්නවද මොකද? දැන් ඒක මම අර ඊයේ බලත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරනවා දැන් ඔබ ආසීයේ කිව්වා අර මේ කාය වචී සංකාර නැති වෙන තැන. ඒ කියන්නේ ඒක ඒක උපේක්ෂා සාධක තත්වයක් නේද? ඒකෝට ඒ කියන්නේ ඒක උපේක්ෂාව වෙන්නේ නෙවෙයි එන්නේ ඒක අපිට එන්නේ ෆෝකස්ෙන් සැකෙන් බයි. උපේක්ෂාට හරවන එක තමයි විපස්සනා කියන්නේ. ඒකට ප්‍රතික්‍රියා නොකර දෙන්නේ. ඒක ලේසියි. එතෙන් යනකොට ඔක්කොම නෝල් බන්නවා, දාදී දානවා, කාලවනවා, දඟලනවා, নানা ආකාර දේවල් කරනවා. ළඟ තියෙන පිටුරු ගහ හැරි එල්ලෙනවා. බුදුන් වහන්සේ කරන්නේ හොඳ ෆ්ලෝ එකක් දෙනවා, ගසාගෙනම යන්නේ වගන බලයන්ද ඉතින් ඔය යන්න අරිනව අතාරිනවා කියන එකේ වෙලාවේදී මේ සාමාන්‍ය වෙලාවට බැදී ගිය හරි අමාරුයි. ඉතින් පුහුණු කරන්න කියන ඥාන සම්බන්ධයෙන් කියන්නේ බලයන්ත් වෙලා බලයන්. එච්චරම එකම ක්‍රමය. මේ වගේ දෙයක් එයි කියලා බලාපොරොත්තු වෙන්න. ඒක පෙන්වන්නේ සලායතන මඟ සූත්‍රයේ මෙන්න මෙහෙම තැනක් කියනවා. අපි මේ රූපෙන් හිත ගලවලා ඇහැට ගන්නවා. ඇහෙන් ගලවලා දැනීමට ගන්නවා. දැනීමකට ගත්තට පස්සේ දැනීම කියන තැන තියෙන සෝස් එකෙන් තමයි දැකීමයි කියන ඔක්කොම වටේට යන්නේ අපි දැන් ඇවිල්ලා තියෙන බේස් එකට. දන්නවා. දැනීම කියන මට ඕන මේක රූපයක් වඩපත් කරලා චක්කු විඥානය බාර කරලා බලන්නත් පුළුවන්. හැබැයි කියන්නේ කෙලෙසුණා. සෝත විඥානය බාර වෙලා අහන්නත් පුළුවන් ඒත් කෙලෙසෙනවා. ඕන විඥානය බාරටපත් වෙන හැකියා මූල ප්‍රභවයට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඒ ඇවිල්ලා ඉන්නකොට අනිත් කුකුසක් පහල වෙනවා. දැන් මේ මම වේලාව ගැන හැංගීමක් නැතුව යනවා. දේශය ගැන හැංගීම නැතුව යනවා. ස්පේස් ඇන් ටයිම් ටයිම් දෙක දැන් ලොස්නේ මැදට ඇවිල්ලා ඉතින් ඊට පස්සේ අපිට නිකන් ගොඩ දාපු මාළුවෙක් වගේ තමයි තේරෙන්නේ. නිසා සක්කාය දිට්ඨිය නැවත නැවත උත්සාහ කරන මිනිහට කොච්චර හොඳද රූපයක් බලනවා. යම්කෝ. සද්දයක් අහනකෝ. ඒ මිනිහා බලන්නේ ඊගාවට තියෙන සද්ද හැරි රූප හැරි මොකක් හරි අරගෙන ඇසියුම් කරන්නයි. ඉතින් බුදුරජාණන් කියනවා මේකෙදී සක්කාය දිට්ඨිය නැහැ නේ පෙරලි කරනවා. මේ අමතක කරලා බෑනේ මේ මතිනා. මේක ෂේප් කරලා කරන්නේ ඔබ හරි මම ඔබට දෙන්න පුළුවන් නම් මේක පොඩ්ඩක් අපි සීසන් කරමු මේකම ඉන්න බලමු ඒක ටිකක් යොමු කරන්න බලමු කියලා සක්කාය විතෙන් පොඩ්ඩක් නිකන් තනවා වඩා තනවා වඩා ඉන්නකොට එන්න සංඥාව බුදුහන් කරන අනත්ත් සංඥා කියලා එළියට යන හැඟීම තියෙන්නේ මේක මේක ලැබුණාට මේක ඇප්‍රීෂিয়েට් කරන ධර්මයේ තියෙන අර කිව්වට පෙරත්වට හිතියට එළියට යන හැඟීම තියෙනවා ඉතින් උගා සීසන් කරාට පස්සේ මේ නානත් සංඥාව ඒකත් සංඥාවට දාගන්න පුළුවන් කියලා කියනවා. පිටතට හැදලා තුන හිත ඇතුළාගේ කරන. මේකට බය තකිත නෙවෙයි. මේක හොඳයි. මේකයි ඕන කරන්න කියලා. අන්නතර ඒකත් සංඥාවට ආවට පස්සේ එතන කියනවා යට ඉතාම සියුම් ට්‍රැප් එකක් තම්මේතා අතම්මේතා කියලා දෙයක්. ඒකත් සංඥාට ආවේ මමය මේකත් සංඥාට ආවේ මගේය මේක වෙන්න කි ආත්මය කියලා වගේ එයින් උපදින ගතියක් තත්මේතාවයක් එනවා. අදත් වැඩි හොන අම්මෝ කොම්ප්‍රොමයිස් එක. ඉතින් බුදුරජාණන් කියනවා මෙන්න මේ තම්මේතාවේ අඳුනගත්තොත් ඒක තමයි අතම්මේතාව කියන දෙන යතුරු. අතම්මේතාව කියන්නේ ඒක ඇසියුම් කරන්නේ නැහැ කියන එක. ඒ ඒ කියන අර ඇතුළට ගිහිල්ලා ධර්ම ඕජාවක මදේක බේසික් සෝස් එකේ ප්‍රයිමෝඩියල් ෆෝම් එකේ ඉන්නේ. හැබැයි ඒක ඇසියුම් කරන්නේ මේක යුනිවර්සල් කොන්සෙප්ට් එක මිස මගේ කොන්ෂස්නස් එක නෙවෙයි. මේක විශාල මොහොතක තියෙන වතුර කන්දලක් මේ මට කියලා ආනන්දතාවයක් නැහැ කියලා ඒක පාව දෙනවා කියන්නේ කොයි දසදාන වස්තු දෙනවා වගේ නෙවෙයි. අබේදාන දෙනවා වගේ නෙවෙයි. ධර්ම දාන දෙනවා නේ ඒක ලොකුම ලොකු කටකිරීමක්. ඒ සයි සම්මේතාවෙන් අසම්මේතාවයට යනවා කියන එක මේ කරගෙන යන වැඩ කොච්චර ගණියක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. එතින්දි සංකාය දිටියෙන් කතා කියන්න වෙනවා. ගිහිල්ලා එන්නම් කියන්නේ නෙමෙයි යන්නම් කියන්නේ වෙනවා. නෑ සක්කාය දිට්ඨි උපකාර කරගෙන තමයි එතෙන්ද යනකම් පොළ ජම්ප් එක ගන්නද කිටිපැලි. දෙත යන්න කම්ම පොල් එක වෙන මේ පොල්ල තමයි උදව් කරලා අරගෙන ගන්නොත් එහාට මොකද වෙන්නේ? ශූන්‍යයකට කියා ගන්න ඕනේ කියලා. පාරකට ටක්කෙච්ච ගමන් කරා. එතෙන්දි විසි කරනවා. මේ විසි කිරිල්ල සෙල්ලක්කාර විසි කිරිල්ල. ඒ විසි කරන්නේ තමන් උඩට තල්ලු වෙන දාන. ඊට පස්සේ මොකද වෙන්නේ? දඩෝරියන් ගාලා වැටෙන එකට ආවා. ඕක තමයි මාර්ගය කියන්නේ. එතකොට නිවන් දැකලා ඉවරයි. පස්සෙ බිම එනකොට තමයි තේරෙන්නේ. හැබැයි ජොලි. ජයග්‍රහය ඇතිලක් නෑ. ඕක තමයි මාර්ගය. අතනර ටොපලින් හැමත දානක තමයි නිවන. ඉතින් දෙකක් තුනක් බාරක. ඒතර විසිකරන එක තමයි ලෞකික සංකාරයේ ලක්ෂ්‍ය ලෞකික මාර්ගය. ඒක විසි ගණන්න බෑ. ඇත්තට කල් උදව් කරපු පොළ ජම්පගේ රිට විස්තරලා තමයි අපි හැබතර ඩයිව් එක දාන්නේ. දැම්මට පස්සේ අර තේරෙන බාහිරේ වැදුණ නැත්නම් තේරෙනවා ත්‍රු. ඊට පස්සේ පොක්කාල වැටෙන ටික තමයි මේක තමයි ඒක ඉතින් කවුරු කරන දෙයක් නෑ ඒක වෙන දෙයක් කියලා කියනවා. මොකක්ද ප්‍රශ්නයක් තිබුණා? නෑ මම නෙවෙයි අක්කාය දිට්ඨිය නැති කරගන්නේ ඒක අක්කාය දිට්ඨියම ඔබ්සර්ව් කරලා. ඒක ඇත්තටම ගෙවාදමීමේ වැඩේ. ව්‍යාරන්ටයක්. හැදලා හැදලා හැදලා අපේ භවඥාන්තේ අත්පොරවට උපමා කරන්නේ. අත්පුරුවක් වැඩ කරන මේ වඩුව ඒක දුර මේ තමයි ගොඩක් කියන ලංකාවේ අත්පුරුව ඉතර වඩුව පාවිච්චි කරන්නේ නැහැ. ඒක බුදුරු විදියට පාවිච්චි කරන්නේ මේ හොඳට අත්පුරුව ගාලා ගාලා මයිල් කපලා තමයි බලන්නේ. ඒ තරමටම ගන්න. ඉතින් ආ බුදුරජාණන් වහන්සේ ගන්න පරසුපමාව කියලා සූත්‍රයක් තියෙනවා. ඒකදී අත්පුරුවක් හැම කෙනෙක් නිතර වැඩ කරනවා නම් ඒක ස්වභාවයෙන් පේනවා එන්න එන්න මෙටබොලිසම් බව. ඉතින් කීයේ කොච්චර වැඩ කරලා තියෙනවා කියලා. හැබැයි මේ වැඩ කරන මේ වඩුව මේ එකපාරක් ගහනකොට වරුවක් වැඩගෙන කොච්චර මෙටපොලිස් වෙනවද කියන එක එයාට වැඩක් නැහැ. වැඩ කරනකොට මෙටපොලිස් වෙනවා. ඒ වගේ තමයි මේක වැඩ කරන්න ගාන්න එපායි. ගානකොට මේක දිවිසෙනවනේ. දිවිසෙනවා කියන්නේ මොකක්ද? කෙවෙනවා කියන්නේ. කෙවෙන්න කෙවෙන්න තමයි කැපුම් එන්නේ. ඉතින් මම දැන් මේ කැපුම් තියාගන්න හදනවා මිසක් මේ එක තට්ටුවක් ගන්න කොච්චර ගෙවෙනවද කියන කයට වැඩක් නැහැ. ඉතින් වැඩ කරන වැඩ ගියා තාත්තා වැඩ කරා පුතා දුන්නා පුතා වැඩ කරා මොන පුතාට දුන්නා <clears throat> මේක ගෙවුනට පස්සේ තලේ ගෙවුනට පස්සේ කැලේට විසි කරනවා කියන්නේ ස්පෙෂලිස්ට්ලා ඕනේ නැහැ. දැන් මේක වැඩ අරගත්ත ඉවර ඊට පස්සේ විසිකොල්ල ගන්නවා. මොකද ඒක ගෙවල කෙවෙනකම් වැඩ කරලා. ඊට පස්සේ විසිකොල්ල. යකේ දරුවන්ට සඳහන් කරනවා සක්කාය දිට්ඨිය ගෙවිලා ගෙවිලා විපස්සනා ඥාන වැඩි වුණාට පස්සේ විපස්සනා ඥාන වල තියෙනවා මේක මොනවද ආයේ. අපිට කියන්නේ දෙයක් නැහැ දැන් කියලා විසිකොල්ල. පරසුකමම තමයි පෙන නිසා ඒ වඩුව මේ මේ මේ පිට පොලිස් වීම ගැන සැලකීමක් වෙන්නේ කොච්චර ගෙවෙනවද කියන එක බලන්නේ එයා කරන්නේ වඩු වැඩ කරනවා. අපි මේ සීලය වදනවා. අපි සමාධිය වදනවා. ප්‍රඥා එතකොට ප්‍රශ්නාව ඉබේම වැඩෙනවා. ඒක නිකන් අර පොඩි කාර්ය කරන දෙල්ලම තමයි අත් එක වහගෙන මේ කොයි යන්නේ කියලා ගම්පාරේ කවුරු බලන්නද නැත්නම් බලන්නයි කවදායි වෙන්නේ කියලා දෙනවා කියනවා නේද? මුතු දැනට අපි අනගහන්නේ මෙහෙමයි. අය නිකන් බබා මම මම ඉන්නවට පිටපස්සෙන් කියලා අත් දෙක වහගෙන කරකොල ගෙන්නලා. අපි යන්නේ මේ ආත්මේ වඩන්න හිතාගෙන. දැන් කරකොල කරකොල කරකොල මේක සම්පූර්ණ නැත්නම් ගියොත් දැන් කපුළුවන් කරුම් බැටනම් කරුම් කියලා පැත්තකට එනවා. ඊට පස්සේ මේ මනසෙන් ඉතින් ඒක දැන් අපිට හිතන්න තියෙන්නේ ඉතින් ඉනිෂියල් ස්ටෙප් එක අපි ගත්තාම ඊට පස්සේ ධම්ම ටේක්සිය කියලා ඉන්න එකයි කියන්නේ. ඔව් ඒකෙදි කිස අනුගහිතය ගැන නිහතමානී වෙන්න. අනුගහිත රූපයේදී මුල් ටිකේදී කළ යුක්තක් තියෙනවා. පස්සේ තමයි ගැම්මට අහු වෙන්නේ. ඊට පස්සේ නිකන් කන්වේ බෙල්ට් වල තිබ්බා වගේ තමයි. ඊට පස්සේ මොනවක්වත් කරන්න එපා යන පාට යන්න දෙන්න. ලෝකේ ඔක්කොම වෙයි. නමුත් අපිට තේරෙනවා වෙනදා වැඩි ස්පේෂියස්. ඒක කරන්න ඉඳ තියෙනවා. ඒක දොස් එනවා. ඒක ඔළුවට ගන්නත් ඉන්න පුළුවන්. ඒ වගේම අපි වැඩ කරනවා අපිට අඩු දෝෂ සහිතව අඩු ශක්ති ප්‍රමාණයකින් වැඩ කරන්න පුළුවන් ශක්තිය එනවා. කවදාකවත් එහෙම නැති කෙනෙක් ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ. ඒ මට අර මෙහෙම මට විතරක් පුළුවන් කියලා කියපුව ගමන් අපි අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්නවා. අපි හිතන්නේ මේක මගේ නෙවෙයි ධර්ම ගුණයක් නෑ. ඒක සාසනික ගුණයක් මට අයිතියක් නෑ. මට මේ බුද්ධිය තියෙනවා. ලාභේ දිනවා කියලා හිතන්නේ යන්නේ කියතාම පුදුමාකාර මේ ධර්මයේ දිහාවට මේ ගෞරවයක්. පුදුන් දිහාට ගෞරවයක් ඉතින් එන්නේ එන්නේ එන්නේ එන්නේ තමයි. තරණහු දැන් මේ අපි ගිහිය විදිහට මේ මේ මාර්ගය වඩනකොට කාලය මෙන්න ආරෝධියු තියෙනවා. එතකොට දවසකට මේකේ ප්‍රතිඵලයක් ලබන්න කොච්චර වෙලාවක් අනුධර්ම භාවනා කරන්න වෙනවද සම්මනාසෙ? භාවනා කියන වචනේ අර්ථ වර්ධකම කතා කරන්නේ. ඔය කියන්නේ ඉඳගෙන ඉන්න ඕනද කියලා අහන්නේ. භාවනා කියන්නේ භාවනා කරලා ඉඳගෙන හෝ හිටගෙන හෝ වැඩ කරමින් කොච්චර සත්‍ය පවත්වනවද කියන්නේ. ඒක අවසානයේ වැදගත් වෙන්නේ දවසේ account පෙරනවා නම් අපි කොච්චර වෙලා සතියින් ඉන්නවද කියලා. ඒකද එතකොට වැදගත්. එහෙම නැත්නම් අපි කොච්චර වෙලා වාඩි වෙනවා. වාඩිලා ඉන්නකොට සතිය ඉබේම වැටෙනවද? කොහොමද මේ එහෙම රිලේෂන්ෂිප් එකක්? අපි දන්නවා ඇත්තටම කොන්ඩිෂන් සිටුේෂන් එකේ ඉන්ටෙන්සිව් ගෑනෙට් එකේ ලෙඩු ධනෙ වෙන ගන්න වැඩි වාට්ටුවට වැඩි. වාට්ටුවට පස්සේ ගෙදර ඇවිල්ලා රිකවර් කරනවට වැඩි වැඩි. ඔය ඉන්ටෙන්සිව් ගෑනෙට් එක බෑන මිසුද කරන්නේ. හරිද? ඒවත් දැන් අතන කෙලින්ම සතිය කෙලින්ම පාරම ගෙලිප ආධුනිකයෙක් පැත්තෙන් මම වල මහත්ක කටමන දෙ තේරෙනවා. නමුත් ජීවිත කියාට පස්සේ පරියන්කය කියලා කියන්නේ මොනිසොල් වැඩක්. අපිට පුළුවන් නම් කාර්යයක් කරනකොට සත්‍ය පවත්තාන්න කවුරුද බන්ති ගහ ගන්නකොට සත්‍ය පවත්තාන්න. වැඩක් කරනකොට සත්‍ය වෙනවා. ඒකෝට කහන් දෙල්ලක් අර. ඒක තමයි තේරෙන්න වෙන්නේ. ඉස්සරහට ඉන්නවා ඉස්සලා නම් ඔක්කොම සත්‍යයන්දී සත්‍ය කෙනෙක් අඳුල්ලා දෙනවා. දැන් පොඩි දරුවෙක් නැගිට්ටට පස්සේ උට ලොකු දෙයක් තමයි 7යි 7යි කියන්නේ. ඒක උනාතරේ නෑ උට දුවන්නේ. උඩ පණින්න ඕනේ තල්ල කඩාගෙන ඊට පස්සේ ඔලිම්පික් ගහන්න ඕනේ ඉති අනම්මනම් කවදාකවත් නැගිටිපු එක නතර වෙන්නේ ඉස්ලාම් දාත බුදියන්ට පේ කරන් නැගිටිනවා කියලා කියන්නේ එහෙම ලොකු දෙයක් නැගිටතර පස්සේ මොන්නම්ම තාලකින්වත් එක කියන්න බෑනේ ඔට්ටු තොතිලි ඉක්බලම පයි ඒ වගේ ධාතිය කියන එක කාගාදී කුඩු මුලක් විකුණනවා වෙනා බලවෙන කුඩු මුල වික්කන ඌ ගැව්වන ඊට පස්සේ ඇබ්බැහි එකට එනවා මොන්න තාලගෙන කරන් අත කරන්නේ ඉතින් වහන්සේ ලබන අවුරුද්දේ වඩින්න ගන්න. ඈ? ස්වාමීන් වහන්සේ ලබන අවුරුද්දේ වඩින්න ගන්න. <laughs> අපේ මේ ඉන්න පොඩ්ඩකට ආශිර්වාද දුන්නසේක්වා මේ අපිට එක වෙලා ඒක මම මම ආශිර්වාද ලැබිත් එක් මේ මම ඇවිල්ලා ගමන මම දැකපු හොඳම කන්සල්ටන් ගෲප් එක. පිරිච්ච ගතිය මම ඉස්සලාම ආපු දවසේම දැක්කා. කියන්නේ එකක් මම හදලා තිබුණා මේ ගොඩනැගිලි වලින් ඒ කච්චියගේ වැඩිම පිළියක් සම්බන්ධ වෙනවා ඒක මම හොඳට දකිනවා නමුත් මම බැගෑ වෙනවා, ඉල්ලා ඉන්නවා, දන ගන්නවා, කුර ගන්නවා මේ සමගිය පවත්පල්ලා. ඒක මට කරන්න දෙයක් නෑ අතට. කැඩුනොත් මට කියන්න දෙයක්වත් නෑ. ඒකනම් කවදාකවත් වන්නප්පංශිප්පක කියන්නේ. කවුරක්වත් අන්නාරු කරනු කියන්නේ ඔක්කොම නිකන් නිකන් කරනු විදිහට නෙවෙයි. <laughs> ඔක්කොම අපි සංකාරණගේ වැලිසලා වැලියට. එක වැලිය ටිකක් අරකට වැඩි ලොකු නෑ ආනම්මන මොකුත් උන්නේ නෑ. ඒ වැලිය වටිනාකම කියන්නේ ගිරියකගේ වෙනදන් මෙතන කියනවා කියන්නේ. කෙන්දරේ තියනවා වැලිය වටිනාකම අඩු නිසා අපි ඒ ගතිය ගන්න ගන්න පුළුවන් පහසු ගන්නන් තියෙනවා. ඒ කියන්නේ හොඳ පිරිසිදුකමක් තියෙන කෙලෙසෙන්දත් ඉඩ තියෙනවා. ඒකට මම මේ රිමෝට් කන්ට්‍රෝල් එකේ ලංකාවේ කරනවා කරන්නේ. ඉන්න රැක්කේ වගේ බලාගන්න අපි දැන් මේ කරගෙන ගියේ ධන හෝන ධන ඉතාම වටින වැඩක්. මේ වැඩේ පළවෙනි සැරේ කුරුළු වැද්දට අහුවලාට එදා අපි දැල ඉස්සුවට දෙවෙනි සැරේ ඔබ මට පයින් යන්න ඔබ මට අනේ කියලා කියලා ඉස්සුවේ නැත්තම් වැද්දට වෙන්න වැඩක් නැහැ. ආන්දුනේ දැන් අපි මේ විදිහට කරගෙන ගිය අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ අම්මට්ටාන් සුද්ධ කරගැනීම පිළිබඳව. ඒක අපි කොහොමද කරන්නේ? ඒ කියන්නේ ඒක බලවත් ප්‍රශ්නයක් වෙනවා මේ. නෑ ඇත්තටම මේක බරපතල ප්‍රශ්නයක් නෙවෙයි කියන්න බෑ. නමුත් මේ ඔය ධර්ම වල මනෝ බණ කියන විදිහට ධර්ම සාකච්ඡා කරන විදිහට සෑහෙන කොට සාකච්ඡා වෙලා තියෙනවා. නමුත් අපිට ඒක ඉන්ට්‍රස් වෙන්නේ නෑ අපිට මේ ප්‍රශ්නට එනකම්. එතකොට ධර්ම කොටස් දන්නවා. නිසා මට කියන්න පුළුවන් මගේ ඊමේල් එකෙන් තමයි උගව දෙනෙක් වැඩ ගන්න. මම හැමදාම රෑ 8 ඉඳලා 10 වෙනකම් ඊමේල් එකේ මම ඉන්නවා. يعني මුගක් කරලා ඒ ඉන්න කට්ටිය දොස් කියනවා මම මේ ටෙලිෆෝන් එක මෙවට පාවිච්චි කරනවා කියලා. ඒගොල්ලත් එහෙන් ටෙලිෆෝන් කරනවා නේද? මම ටෙලිෆෝන් කරනවට කැමති නැහැ. ඒකට හරි වැඩි වෙලා ගන්නවා. ඊමේල් කරන්න ගොනාට ඒක වගකීමක් වෙනවා ලියන එක නම් ෂෝට් ද පොයි කියන්නේ. ඔය නරිය බල්ලේ කතාවයි අනම්මන් ලියන්නේ මට කියන්න වෙලා නැහැ. ඒ කියවට යනකොට පොයින්ට් එක මිස් වෙනවා. ඒ නිසා මට මෙන්න මෙහෙමයි කියලා කියනවනම් ඇත්තටම මම කියනවා මේ කොම්පියුටර් එකේ ඇති කරපු න්‍යායට බින් සිද්ධ වෙයි කියලා. මේකෙන් කරන හරියක් කරන්නේ කොහොම හරපනේ. නමුත් අපිට ඒකෙන් ලස්සන වැඩක් නැහැ. අපිට මේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැඩවලින් තමයි අපිට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මේ කරන කෙනා උගදෙනෙක් කරන්නේ ලියන ලියන විදියට පුළුවන් තරම් මේ වෙලා දෙනවා. නමුත් අර ප්‍රශ්න තියෙනවා Tamanට මේක ස්ට්‍රයික් වෙනකන් මේ කියන දේ ඉද්දස් වෙන්නේ නැහැ කියන්නේ. හැටිනේ ඒක. ඒ නිසා පුළුවන් තරම් අර group discussion කියනවා නම් අපි අතර ඉන්න කොහොමද කියලා ඔක්කොත් ඒ ප්‍රශ්නේ විසඳගත්ත මිනිහ නිවන් දැක්ක නැතුණාට ඉන්නවා. ඒ නිසා අපිට තියෙන්නේ අනික කෙනා අදාහ ගන්න ඕනේ. මම භාවනා කරගෙන මගේ පරිවර්තන කිව්වට කමක් නැහැ. ඒ කියලා ඒක පරමාර්ථයෙන් ඉදිරිපත් කරනකොට අපි ලක්ෂණ ඉන්ස්පිරේෂන් ගන්න. එක්කෙනෙක්වත් මේ කියන්නේ ගුරු තනතුරක් ඕනේ නැහැ. අපි සබ්බක්මචාරින් කියනම ගමන්. කල්‍යාණ මිත්‍යා කියනම බුදුහමතුල කල්‍යාණ මිත්‍යා. එකිනෙකාට එහෙම උදව් කරනකොට ගෑන පොටෙන්ෂල් එකක් තියෙන බව නම් මට පේනවා. මූලික ප්‍රභාවේ තියෙනවා. ඒක ඉතින් විතර කරගෙන යන එකයි කියන්නේ. සුමානිකට එන්නේ. දැන් දවස් තුනයි. මෙල්බර්න්. <laughs> ඒ මෙල්බර්න් එකේ තාම බයිනවා. ස්වාමීනාන්ට දැන් මේකත් කියලා බන වැඩි කියලා. මේ හැරේ හැම තැනම දාන දාන යන්නේ වෙන්න ඒගොල්ලෝ ගෙරුවේ මං කො මෙන්න මේ සුමාන හතක් හෝ මාස දවස් 50ක් විතර ගාණක් කියලා. අනේ මට කරන්න දෙන්නේ අපි දවස් 20ක් ගන්නවා දවස් ඕන දෙයක් කරන්න කියලා ඔක්කොම මේ සමාජ ගැන කරගන්නවා. මේ ස්වාමීනාන්ට තමයි ඔය තැන් තැන් වලට ඇලොකේට් කරලා මම මේ සමාජ ගැන කරගන්නවා කියලා මම අත ගන්න කියනවා සාමාන්‍යයෙන් ඒ බඩපානේ කාම දාප මොනම සිදුලයක්වත් හදන්නේ නැහැ. මම දැන් මට වීසිකලින් බේරලා දෙන්න පුළුවන් අඩුවම කාලේ දුන්නට පස්සේ ඒගොල්ල හොඳම වැඩේ තමයි හොඳ එක දැක්ක රිට්‍රීට් එකට කට්ටිය එකතු වෙනවනේ ඒ වෙනවා දැන් මේක අතහර විශාලයිනේ ආ මේ නාවුත් මේ කාලේ මුල ඇඩ් කරේ ඕගොල්ලෝ ඕනේ නැහැ කරන්නේ. මම එපා කියන්නේත් නැහැ, හා කියන්නේත් නැහැ. ඒක මත මේ වැඩි වැඩි කාලයක්. සුමානියක් කරනවා. අපිට මේ දවස්වල ලබා දෙන්නේ මේකත් ගිහිල්ලා දැන් අවුරුදු දෙක තුනක්ම ෆුල් ෆයිට් එකක්. මේ සෙන්සර්ස් නැතිලම ගිය අවුරුදු දිගට හැරේ දවසකට ඇවිල්ලා යනවා. හැමදාම කියනවා. ඉතින් මං කිය ඇත්තට මේක කිසිම තේරුමක් නැහැ. ඒක නෙමෙයි ලබන අවුරුදු වෙන කයින් කියලා ඉඳපා මේ බබ්‍රජිනි මහත්තයා අනියට කතා කරනවා. ඉතින් මම කරිනා උගත ලේස් නෑ දැකම පැත්තක තියන්න. වැඩි වෙන්න නම් අපි ලබන අවුරුද්දේ සාර්ථක පස්සේ වෙයි කියලා වුණා. ඒක තමයි මේකේ සමන් හිතනවා මේ යන දැනට කියන ගැම්ම හැටියට නම් හිතුව පැතු ප්‍රාර්ථනා ඉත් වෙයි වාගේ වෙන්න තියෙනවා. නමුත් හොඳට කීකරුව ඉන්නවා. ළඟ කෙරුවොත්. හාමුදුරුවෝ බලන්න මොකද්ද ප්‍රෝග්‍රස් එක කියලා. එච්චරයි. අන්තිම මේ මෙතන මේ ඉස්සන මොකක් වැඩගත් නම් මේ මේ ආස්ථා නැතුනොත් මේ නායක ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයකට අවශ්‍ය. අපි දැන් මේ වැඩ කරන්නේ ඒකත් අනුග්‍රහය යටතේ ඒ සාන්ති නැති වුණා. ඒ නිසා මේ ඉන්න කට්ටිය ඒ ස්වාමීන් වහන්සේ අන්තිම මම ඇවිල්ලි වෙලා මම ගාව පරිසංගෙන මේ තියෙන එක අවුල් කරලා ගියොත් අයියෝ මට සාප වෙනවා කිසිම වෙලාවක මොකක්වත් කරන්නේ මට මේ කිසිම දෙයක් මම මෙහෙ කරන්න ඕන මිසක් එහෙ මෙහෙ කරන්න ඕන කමක් නැහැ තියෙන දේක මෙහෙයක් කරලා යනවා මිසක් මේ තියෙනේම එහෙ මෙහෙ කරන්නේ නැහැ ඒ නිසා ඔයගොල්ලෝ ආඩම්බර වෙන්න ඕනේ අපිට ලංකාවෙන් තොරව වෙන්න මේ වගේ පරිසරයක් හදාගෙන තියෙනවනේ ඔය එක එක කොච්චර ඕනද මේ භාවනා ජීවිතේ ගෙනියලා තියෙන්නේ ඒක තියාගත්තොත් ඇති ඉතින් අපි දැන් මොකක්මයි මේ කාලය අරගෙන තියෙනවා දැන් ඇත්තටම කී වෙලා ඒක තමයි නම් මේ පහ විතර වෙනකන් ඉඳලා පහේ ඉඳලා හය වෙනකන් එක සිටින් කරනවා ඊට පස්සේ මේ අපේ අතට අයිටට ඉන්ටර්විව්ස් වගේක් තියෙනවා බුක් කරලා දෙන්න පස්සේ ඒ නිසා අපි මෙතන විනාඩි 40ක් 35 විතර කාලේ තියෙනවා ඩ්‍රින්ක් එකක් ගන්නයි සක්මන් කරන්නයි පස්සේ ඉන්නේ කියලා. ඉතින් කොහොම හරි මේ සන්තෝෂයි පිටිස දැක්කට මට සන්තෝෂයි බණින්න තියෙන කතාව වෙනවා. ඒක නම් මම ටිකටෝම වයි. කතාව වැඩි ඕනෙම නැහැ. මාත් විතරමයි කතා කරන්නේ පූර්ණ අසාධාරණ සයිසෝයිදී අයිතිතිය. එන කාටවත් නැහැ. එතකොට හැදෙන්නේ ෂෝම් එකට හැදිලා. තවත් මොකක්ද යක් තිබුණා කියන්නේ මට ඒ වෙලාවේ මතක් වෙන එක වැඩි ගන්න තියෙන ටිකක් වෙන්නේ. ඒක හරියට ගන්න පුළුවන් තරම් මේ භූමියම සුද්ධ භූමියක් කයවාරු භූමියක් කරගන්න. සෝතලයිසෙන්න වෙනවනම් භාවනා කාර්යය කියන්නේ. ඒක වෙනවා. අරවක් කරනකොට ඉබේ වෙනවා. ඒ නිසා මේකෙදි කරන්න වට බලන්න නම් මොකද මේවා ෆුල් රිට්‍රීට් නෙවෙයි. මේ නතරලා රෙසිඩන්ස් කරන එකයි කරන්න තියෙන්නේ. ඉතින් වැහැදිලායි ඒක නිසා මම සතුටුයි පිටත් එක සම්බන්ධ වෙච්ච එකට මේ මොකද උඟක් මං එනකොට ක්ලාස් වල හිටපු ගතියක් මට බේන්න තිබුණා. මෙල්බන් ලෝකෙ වෙන්න මම දෙතුන් දෙනා කැවිලා කිව්වේ මෙල්බන් ක්‍රේට් වැඩේ මොකද ඉනිෂියටිව් නේ. ඒ සතුට නිසා මම හිතනවා අපි සියලු දෙපාර්තමේන්තු ප්‍රාර්ථනා ඉතුරුකට උගති සිද්ධ වෙන බවටයි දෙවියන්ගෙන් මිනිස්සුන් එන්න සාක්ෂි ලැබෙන එක එදේම වේවා සියලු දෙනාගේම ඉතුරුකම් හරියට දැනගෙන ඉදිරියට සාසන පෞද්ගලික සාසනයකට බාහිර සාසනයකට අනුග්‍රහ කරගන්න වතාවේ යෝජනා බවට පත් වෙන දිනාට ශක්තියයි කියලා දේවා